ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි යදත් වැඩමුළු හතරවෙනි දවසට මේ ධර්ම දේශනා වාරයටයි පටන්ගන්නවා කී සියලුම දෙනායි ධර්ම දේශනා සඳහා tempත් වෙමු tempත් වෙලා සාදු කාර්යයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ උන්නත පරං ආවසෝ භික්ඛු සෝචෝ තිසෝ චස්ස කරණේ ධම්මේ සමන්නාගතෝ කමෝ පදක්ඛිනක් ගාහි අනුශාසනං තීති Thank you. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පාඩම් පන්තියක හතරවෙනි කාරණාව නැත්නම් අපි දත යුතු බහූපකාර ධර්ම 10න් අපි දැන් 1 2 3 ගෙවම් කරලා හතරවෙනි කාරණාවට ඒකටම නාටකරණ ධර්ම කියලා කියනවා. ඒ භාවනා ජීවිතයකට සත්‍යප්‍රචාර ජීවිතයකට බහුකාර බහූපකාර වෙන අතරම ඒකට නාත කරන ධර්ම නැත්නම් තමන්ගේ අනාථ භාවය නැති කරන ඒ වගේම අසරණ භාවය නැති කරන සරණක් සනාත භාවයක් වෙන ධර්ම වාසිය. මේ හතරවෙනි ධර්මයේ තියෙන සුවච භාවය කියලා. ඒක සුවච කීකරු කියන පද දෙක අපේ සිංහල භාෂාවේ යුගල පද වශයෙන් සඳහන් වෙනවා. මේ බහුකාර්ය ධර්ම වල හතරවෙනි වශයෙන් සඳහන් වෙලා තියෙන්නේ සුවච භාවය පස්වෙනි කාණේ සඳහන් කරලා තියෙන්නේ පුණ්‍යපරං ආවසෝ වික්කු යාන් කාණ සබ්‍රක්මචාරීන උච්චාරණියානි කිං කරණියානි තත්ත දක්කෝ හෝති අනදසෝ තත්ත්වපාය විමංසාය කියලා කිං කරණීය භාවය කිං කරණීයාද කියලා කියන්නේ මම මම ඉන්න සමාජයේට නැත්නම් මම ඉන්න පද්ධතියට මගේ ගුරුවරයාට සප්‍රත්මචාරින් වහන්සේ මම කුමක් කළ යුතුද කියන බොහොම කීකරු භාවයක් කිංකරණීය කියන තමයි ඒකේ පදය. ඒක සිංහලට කෙටි කරලා දාන්නේ කීකරුකම කියලා. ඉතින් මේ සෝච සහ කීකරු භාවයේ දෙක නාටකරන ධර්ම වශයෙන් මේ අපේ සාරිපුත්‍ර ස්වාමීන් අපිට ඉගෙනනවා ලෝකයේ හිතන්නේ නෝන්ජල්කම කියලා. කාට හරි සුවච වෙනවා නම් කීකරු වැඩ කරනවා නම් සමාජය හිතන්නේ නෝන්ජල් වෙයි. එතකොට අපිට මිනිස්සු ඔළුවට අතෝ දාන්න පටන් ගන්නවා. ඒ නිසා අපි කැමති නෑ. එහෙම හැම කෙනාටම යටහත් පහත් කීකරුව සුවචම ඉන්නවා දකින්න. නමුත් මෙතනදී අපිට පෙන්ලා දීලා තියෙනවා මේ අපි යන ගමනේ භාවනා ගමනේ සති ප ဋ ාණ ගමනේ ඒ අත්‍යවශ්‍ය අංග දෙකක් තමයි මේ සුවච භාවයේ සහ කීකරු භාවය. ඉතින් ඒකට හැඩ ගැහෙන්න නැත්තම් අඩු ගානේ මූල ධර්ම වශයෙන් පිටිගන්නේ මේ සූච භාවයේ කීකර භාවය ගමනට ආධ්‍යාත්මික ගමනට අත්‍යවශ්‍ය අංග දෙකක්. ඒක තියෙනවා නම් තමයි සසරණයි. තමන් සනාතයි කියලා ඉතින් ලේසි නෑ. ඒ මොකද ඒක සමාජයේ වශයෙන් අපි අඳුනගෙන තියෙන්නේ ඒක අනිත් පැත්ත. අපි හැම දෙයකම ඔළුව නමන්න ගියොත් අපි ඔළුවට අතෝදන්න පටන් ගන්නවා. ඉතින් ඒ පටලවිල්ල යෝගාවචරයට සිද්ධ වෙනවා භාවනා කරන්න ආවට පස්සේ ඒක සිද්ධ වෙන්නේ නැත්නම් කියන්න පුළුවන් මේ සුවචකී කරු භාවය කියන දෙක ගිහිව ඉඳගෙන බලනකොට අපි දක්වන ආකල්පය අපි පූර්ණ කාලීන භාවනාවට ගිහිල්ලා මේ වගේ නිවාසික වැඩමුළුවක ඉන්නකොට වෙනතම් පැවිද්දකට ගියාට පස්සේ ඒකට දක්වන ආකල්පයත් අතර මොකද්ද වෙනසක් තියෙන්නේ ගිහි ලෝකේ මෙවුවා අගේ කරන්නේ ඒකේ අවශ්‍ය වෙලා තියෙන්නේ තමන් පුළුවන් තරම් ලාභයෙන් සත්කාරයෙන් සම්මානෙන් කිලෝකෙන් දිනු වෙලා ඒ කාටවත් යටහත් පහත් වෙන්න ඕනේ කාටවත් කීකර වෙන්න ඕනේ මම මගේ දක්ෂකම් වලින් නැගිටලා ඉන්නවා කියන ඒ තරංගකාරී ලෝකේ ඉන්නකොට සූච භාවයේ පේන්නේ නෝන්ජල්කමක් පසුබෑමක් නැත්නම් කීකරු බව කියලා කියන්නේ අතපල්ලි වැටීමක් විදියට. ඒ පුද්ගලයාම යම් හේයකින් මේ භාවනාවට ගියා. නැත්නම් පැවිදි වුණා. එතකොට එයා අර මෙතෙක් කල්ලි සෝත භාවයේ කීකර භාවයේ දිහා බලපු හැටි දැන් මේ ආගමික සාසනික ජීවිතයක දක්වන සෝචිකර භාවයටත් කියන්නේ ධර්ම ගෞරවය කියලා. ඒ නිසා යාට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා අපි මෙතෙක් කල් නාපු නොඇසු විරු ඒ ධර්මයේ ඉදිරිපිට ඒ සෝචකීකරු භාවය ඇති කරගන්න. මේ මොකද බුදුජානනාථ දැන් නැහනේ. බුදුජානක හිටියානම් අපට බුදුජානනාථ ඉදිරියට ගෞරවයක් ඇති වෙනවා. විශේෂයෙන් බෞද්ධයන්. නමුත් ධර්මයේ ඉදිරියට මේ ගෞරවය ඇති කර ගැනීම අතින් අද ලෝකේ තියෙන භාවනාවේදී පුදුමාකාර පටහිර සාහිත්‍යකරේ වෙනස්කම් තියෙනවා. එහෙම කරුකල යුක්තක්ද ධර්මය කියලා කියන්නේ. එහෙම නැත්නම් භෞතික විද්‍යා රසායන විද්‍යාව වගේ නිකම් විශ්යක් අමනක්ද කියන එක. ඉතින් එහෙමනම් විශයක් නම් ඒක සල්ලි දීලා අපි ඉගෙන ගත්තට පස්සේ ඒ විෂය උගන්වන ගුරුවරයාට හෝ විෂයට කරු කරන්න ඕන කමක් නැහැ. මොකද මම සල්ලි දීලා ටියුෂන් ගත් එකක් වගේ. නමුත් මෙතන පෙන්නන තියෙන්නේ කොහොම ගත්තත් ඒ ධර්මයේ විශේෂයේ ඊගාවට ඇත්තටම සඳහන් වෙනවා නම් වශයෙන් මේ ඊගාවට දක්වන නාටකන ධර්මයේ ඒ ධර්ම ගෞරවය සහ ඒ ධර්මයේ උගන්වන කෙනාට දක්වන ගෞරවය. ඒක නිසා ඒ පිපිරියාසය ඒ පෙරලිය අපි ඇත්තටම මේ ලෝකෙට එනකොට අපි කර්ම ශක්තියක් වශයෙන් ගේන දෙයක්ද? එහෙම නැත්නම් මේ ධර්මයේ දැකලා බුදුන් දැකලා සංඝයා දැකලා අපි මේ ජීවිතයේ ඇති වෙන වෙනසත් කියන එක අපිට හිතා ගන්න අමාරුයි. ඒ තරමටම ඒක අපේ විශේෂයෙන් එහා නමුත් යම් කෙනෙකුට මේ ධර්මයේදී නැත්නම් තමන්ගේ ධර්මයේ කියා දෙන ගුරුවරයාට එහෙම නැත්නම් තමන් එක්ක එකට ධර්මයේ ඇසිටෙන සම්ප්‍රඥාගින් වහන්සේලාට මේ අවතුම් පැවතුම් පිළිබඳව පැටහීම ඒක පිළිබඳව ඇඟින්ම එනේ ගතිය තමන් පෙර ආත්මවල කතා කරන බුදයන්ද එහෙම නැත්නම් මේ ජීවිතය ඇතුළත වෙනසක්ද කියලා තමන්ට තමන් වශයෙන් කියාගන්න තමාරුයි. සමාජීය වශයෙන් පොදු වශයෙන් කියන්න තමාරුයි. ඉතින් ඒක නිසා යම් කෙනෙක් ගාව තියෙනවනම් මේ සෝචකී කරුභාවය එයාට ධර්මයේ පාරේ ධර්ම මාර්ගයේ කිසිම අවහිරතාවයක් නැතු වෙන්නේ සමනේ අතුනමුණා වගේ කෙලිම යන්න පුළුවන් ගැටයක් තියෙනවා. ඒ වගේම Tamanට සුවචකීකරු භාවයටම ඒ නම්බුව නොදුන්නට තමන්න කොහින්දෝ ආරස්සාවක් තියෙන බව තේරෙනවා. මට මම අසරණ නෑ. මම අනාථ නෑ. මට සරණක් තියෙනවා කියලා තේරෙනවා. මෙතන පැහැදිලිවම කියනවා සාර්ථක සාංශකේ මේ ගැන්වීම ඇත්තටම නාද කරන ධර්ම පිළිබඳව බුදු දේශනාවෙන් මේක එන්නේ Taman යටහත් පහත් වෙච්ච තරමට. Taman ධර්මයේ ඇතුළත රත්නේ ඉදිරි පිට සුවච වෙච්ච තරමට කීකර වෙච්ච තරමට. ඉතින් ඒ නිසා ඒ පෙරලිය මේ සතිය හරහා සිදුවෙන දෙයක්ද නැත්නම් පුද්ගලයාගේ පෞද්ගලික ලක්ෂණයක්ද පෞෂත්ව ලක්ෂණයක්ද රුචර්චයක්ද කියන එක හරි අමාරු කියන්නේ. නමුත් සතිය උගන්වනකොට දැන් සතිය වරණගෙනකොට කියනවා Taman unassuming කිසිම දෙයක් පිළිබඳව මේක මෙහෙම විය යුතුයි කියලා Taman ඉදිරිපත් කරන්නේ එන ඕනම දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් ගතිය එන්නේ මේ සූත්‍ර භාවයේ කියන නම හරහා තමයි. කීකරු භාවයේ කියන නම හරහා තමයි. යම් කිසි කෙනෙකුට මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් එක්ක සතිය හරියට තේරුම් ගත්තේ නැත්නම් නැත්නම් මේ සුවච බව කීකරු බව තේරුම් ගත්තේ නැත්නම් භාවනා කරන අරමුණක් ආව බව කියපේ. ඇයි මට මෙහෙම වුනේ? එයාගේ සුවචිතිකරුවාවේ භාවනාවට බලපාන්නේ ඉතින් මොන දේ වුණත් වෙන්න පුළුවන්. ඉතින් මම කියලා විශේෂයක් නැහැ නේ මම කියලා මුත්තක් නැහැ. මට මේව වෙන්න පුළුවන් කියලා අන්න මේ මොන අරමුණක් ආවත්, බාධකයක් කරදරයක් ආවත්, සාධකයක් ආවත් ඒක පිළිබඳව ප්‍රපංච කරන්න යන්නේ. ඒ වෙනද කතන්දර ගොතන්න යන්නේ. ඒක ප්‍රශ්නයක් කරගන්නේ. ඒ මොකද සමාජ ආශ්‍රයදී පවා ඒක නගලඟ තියෙනවා මේ සූත්‍ර භාවයේ කීකරු භාවයේ. ඒ නිසා අපි බොහෝ විට සතියේ ගුණාංගයක් වශයෙන් පෙන්නන මේ සූචකීකර භාවය ජන විඥානයේ තුල අපි ඒ පවතින අවතුම් පැවතුම් වශයෙන් කියලා දෙනවා. මේ තරහට ගියොත් මෙන්න මේ විදිහට වෙන්න ඕන. ඉතින් කවුරු හරි ඒක ඒ කියන දේ පිළිගන්නේ නැතුව ඇයි එහෙම වෙන්න ඕනේ? මට එහෙම කරන්න බෑ. මං වෙනුවෙන් මෙහෙම වෙන්න ඕනේ කියලා කියනවනම් ඒ ඒ කෙනාට මේ වගේ පොදු භාවනා වැඩමුළුවට ඉන්න හරි අමාරුයි. එයා කියනවා මට මට බෑ මට මේ විදිහට තියෙන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම කියනවා මේ පුද්ගලයාගේ ඒක පුද්ගලික දුර්ලභමක් එයාට හැඩ ගැහෙන්න බෑ. ඒ අවස්ථාවට හැඩ ගැහෙන්න පුළුවන්කම සූචභාවය ආර හැංගිලා තියෙන දෙයක්. අපි හැම කෙනාටම මේ හැඩ ගැහෙන්න පුළුවන්කම manussත්ය හරහා ලැබිලා තියෙනවා. කිසිම සත්‍යකට මේ ලෝකේ නැති හැඩ ගැහිීමේ හැකියාවක් තියෙන සතා තමයි මිනිස්සු. ඒ නිසා ලෝක ගෝලේ හැමතැනම මිනිස්සු ජීවත් වෙන්න පුළුවන්. අනික හැම සත්තුම ඒ ඒ ඒ තමන්ගේ ආවේනික උපස්තරවල අනුව තමයි හැඩගැහෙන්නේ. එයාට වෙන තැනකට යන්න බෑ. මනසට ඕන තැනක හැඩගැහෙන්න පුළුවන්. ඒ නිසා පේනවා පරිණාමයේදී අපිට සුවිශේෂී හැකියාවක් තියෙනවා ඕන තැනකට හැඩගැහෙන්න බෑ. හැඩගැහෙන්න පුළුවන්. නමුත් මේක එහෙම වෙන්නේ මේ සෝචකමේ අනිත් පැත්ත නපුරු පැත්ත තමයි මාන්නේ. මාන්නේ නිසා අපි හැඩගැහෙන්න කැමති වෙන්නේ අපි ලෝකේ හැඩ ගස්සන්න උත්සාහ කරනවා. මේක තමයි විද්‍යාව අර්ථගත තැන. විද්‍යාව හිතුවා අපි ලෝකේ හැටියට හැදගෙන වෙනුවට අපිට ඕන විදිහට පරිසරය අපි හදන්න ඕනේ. ඒ හදන්න යනකොට මුලදි මුලදි අවුරුදු 200ක් අපි දැන් ගියා ගත කරලා තියෙනවා මුලදි මුලදි පේන්න තියෙනවා අපිට ඕන විදිහට හදාන්න පුළුවන් කියලා. නමුත් අපිට කැපිලා එන්න පටන් ගත්තට පස්සේ බලක් කාටද? අපි හැඩ ගැහෙන්න පුළුවන් කියන හැකියාවත් අපි ගිහිල්ලා ගියාම අපි පෙනිලා අපි පුදුමාකාර විදිහට ස්වභාවික විෂණවලට ලක් කළ මැරලා හැඩ ගැහිීමේ හැකියාව තියෙන කෙනාට ඒ වගේ පරිසරයකට හැඩ ගැහෙන ජන විඥානය තුළ හැඩ ගැනීම ස්වභාවය විතරක් නෙවෙයි. එයාට භාවනා කරන්න වාඩි වුණත් ඊටාම සූක්ෂම වශයෙන් වුණත් පැමිණෙන ඕන දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් හැකියාව තියෙන කෙනාට උපත්තියම නිවන් ලැබු කෙනෙක්. ඒක සිංහලෙන් අපි කියන්නේ දැන් මේ දුක් පණිදායි. තමන් වෙත මොන දුක ආවත් ඇයි කියලා අහන්න අධ්‍යක් අපිට. අපිට තියෙන්නේ ඔකට අනුව හැඩ ගැහෙන්න පුළුවන් කියන එක. හැඩ ගැහෙන්න බැරි සූචකී කරබවේ අනිත් පැත්ත තමයි මාන්නේ කියන්නේ. මේක කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක පේන්නේ වංචනික ස්වභාවයෙන්. ඒසරයා හිතනවා මට මේකට විරුද්ධතාවය පළ කරන්න පුළුවන්, උද්ඝෝෂණය කරන්න පුළුවන්, පෙළපාලියන්න පුළුවන්, අරක දියව මේක දියව කියලා. එහෙම අයිතියක් මට තියෙනවා කියලා මේ පොදු ජනයා වෙනුවෙන් හෝ Taman වෙනුවෙන් හෝ සාධාරණත්වයෙන් වෙනුවෙන් මේ හටන් කරන ලෝකයක් එදත් තිබුණා අදත් තියෙනවා. අන්න එහෙම මේ හටනකදී යෝගාවචරයේ ක්‍රියාභාරය කාර්යභාරය මොකක්ද කියලා බැලුවොත් මේ යෝගාවචරයට එහෙම අඳුකුක්ම ගන්න එහෙම අතපයිසි කරන්න ඕනකමක් නැහැ යෝගාවචරයේ තියෙන සෝචකී කරුකාවේ තමයි සෝචස්කරණීය ධම්මේ සමන්නාගතෝ ස්තුති භාවය ඇති කරගන්න මට මෙතෙන් හැඩ ගැහෙන්න පුළුවන් කියන හැකියාව බලන්න. ඉතින් ඒක සාමාන්‍ය ජන විඥානේ බලනකොට නෝන්ජල්කමක් කියලා පේනවා. ඉතින් ඒක නිසා මේ භාවනා කරන අපේ තියෙන පාරිභාෂික શબ્දමාලාවේ බලන්න පුළුවන්. අපි පැවිද්දන්ගේ ප්‍රතිපදාව පෙන්වන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. ඊයක ප්‍රතිපදාව පෙන්වන්නේ දාන සීල භාවනා කියලා. ඉන් ගිහියට භාවනා කියවම සමත භාවනා විපස්සනා භාවනා කියලා දෙකම එක මල්ලට දානවා. පැවිදි වුණාට පස්සේ නැත්නම් පූර්ණ කාලීන භාවනා කරනකොට සීල සමාධි ප්‍රඥා කියලා ගන්නවා. මේ මගේ දැනුම හැටියට මට තේරිලා තියෙන මේ සමාධි භාවනා කරන කෙනා Tamanට ඕන විදිහට ලෝකය හසුරවන්න හදනවා. විපස්සනා භාවනා කරන එකනා කොතන හිටියා තියෙන තත්ත්වයට හැඩගෙන්න හදනවා. නමුත් ඒ විපස්සනාට කෙලින්ම යන්න බැරි ගතියක් තියෙනවා හැම කෙනාටම. ඒ නිසා ඉස්සෙල්ලා තමයි සුදුසු පරිසරයකට ගිහිල්ලා. ගැළපෙන පරිසරයකට ගිහිල්ලා. යාදෙන පරිසරයකට ගිහිල්ලා සමාධිය යම් ප්‍රමාණයක් හදාගෙන ඒක උපකරණ වලක් වශයෙන් අරගෙන යම් මට්ටමකට ගියාට පස්සේ ආ උත්සාහ කරනවා මේ තියෙන සතියෙන් මේ සමාධියෙන් මේ වීර්යයෙන් මේ සද්ධාවෙන් එන ඕනම දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් කතියකට මට යන්න පුළුවන්ද කියලා. ඒ අභියෝගයට එහෙම නැත්නම් එන බාධාකට ඇතුළතින් හැකියාව බලන එකට යෝනිසෝමනස්කාරය කියලා කියනවා. ඒ බාධා වෙනකොට මට බෑම භාවනා දාලා ගහලා යනවා මට අහවලා කරදරකට අතවල දී වුණා කියලා යම් කිසි කෙනෙක් හේතු කරනව දක්වනවා නම් එයාට වෙලා තියෙන්නේ යා මට හැඩ ගැහෙන්න පුළුවන් හැකියාව බලන පැත්තක් එයා දන්නේ නැහැ. එයා අතනදී සටන පාවා දෙනවා. ඒකල කියන භවනා කරනවා නම් මට මේ මේ தত্ত্ব තියෙනවා. ඉතින් අන්න ඒක අපේ ජීවිතේ එක තැනකදී වෙනස් වෙනවා. එක වෙලාවකට අප කියනවා භාවනා කරනකොට මේ මේ මේ දේවල් අවශ්‍යයි. එහෙම කරලා කරලා ගිහිල්ලා වෙලාවකට මේ භාවනාවේ ඒ ඒ ගුණාංග ටික ඒ අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය ආවට පස්සේ හිතෙනවා මේ සතිය මේ සමාධිය මට ගෙදරදී වැඩපොළ කරනකොට කරන්න බැරිද? එදින්දා ජීවිතේ කරන්න බැරිද? මේ মালටි ටාස්කින් කරනකොට කරන්න බැරිද කියලා ඒ ඇති කරගත්ත අර සති සමාධි අනිකුත් තැන් වලදී කරන්න පුළුවන් බලන කරන්න පුළුවන් කියලා බලන ගතියේදී තමයි මෙතෙක් Tamange චර්යාවේ අත්‍යදපු නැති හැකියාවන් වගේක් එළියට දාලා බලනවා. මම ඊ වැඩිත් කරනවා. ඒක මගේ සමාධියට වෙන්න ඕන එකක්. නැත්නම් පවුලට වෙන්න ඕන යුතුයකම මේක කරන ගමන් මේ වැඩේ මයින් වෙන්න ඕන යුතුයකම කරන ගමන් මට සතුටුමත් වෙන්න බැරිද ඒ සතිය හරහා මට යම් ප්‍රමාණයකට පූර්ණ පරිමතත් නැති වුණත් සතියක් සමාධියක් ගන්න බැරිද කියලා බැලුවොත් අන්න ඒ ශේස්ත්‍රයේහි ඒ වැඩේ වැඩේ කරන ගමන් ඒ තුලින් සතිය සමාධිය ඇති කරන යුගයක තමයි අපි අද අපිට කරන්නේගත වෙලා බණ භවනා කරන සීලසියක් පරණාවන කට්ටිය වෙන්න බැරි නම් ජීවේ ඉඳගෙන හරි ඒ තමන්ගේ ජීවිත යුතුයකම් ඉෂ්ට කරන ගමන් ඒ අල්ලපනල්ලේ ඒ අතරමැද ඒකට සතිමත් වීම ඒකට සතිය තව ඉදිරියට කියලා සමාධිමත් වෙන්න පුළුවන් ගතියක් තේරුණොත් ඒ පුද්ගලයා ඇතුළත තේරෙන්න පටන් ගන්නවා මේක මගේ උත්පත්ති අයිතිවාසිකමක් වශයෙන් තිබිලා තියෙනවා මම කවදාවත් පරීක්ෂා කරලා නැහැ. පරීක්ෂා කරන්නේ නැත්තේ මාන්නේ නිසා. මට මෙව විය යුතුයි. මට භාවනා කරන්න මෙහෙම තියෙනවා කියලා අපි ළඟ වැඩ කරන වංචනික ධර්මයක් මාන්නයක් එහෙම නැත්නම් මාන්නේ අනුසේ මට්ටමක් තියෙනවා. අන්නේ අනුසේ මට්ටමට ඉඳ නොතබා දුක්ඛී කරුව. එන ඕනම දෙයක් කරා මේ සතිය පවත්වන්න ඕනේ කියලා බැලුවොත් අදවසේ අපි කරන ක්‍රියා කිසිම එකක් නැහැ. මෙන්න මේක කරනකොට සත්‍ය පාත් ගන්න බෑ කියන. ඕනෙම වැඩක් කරනකොට සත්‍ය පාත් ගන්න පුළුවන්. අන්න ඒ තරම් සෝච භාවයක් ආධුනිකයා ගාව නැහැ. බලාපොරොත්තු වෙන්නත් එපා. ආධුනික කෙනාට සත්‍ය පාත්න හවල් වෙලාවට හවල් තැනේදී අහවල් ඇඳුම් ඇඳගෙන අහවල් අහවල් දේවල් කියලා මූලික අදුම ගැනීම අවශ්‍ය වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ ඒක අනිවාර්යයෙන්ම දෙන්න ඕන. දීලා දීලා දීලා යම් මට්ටමට මේ ಗುಣධර්ම සතිය කියන්නේ මොකද්ද සමාධිය කියන්නේ මොකද්ද කියලා තේරුණාට පස්සේ ඒ හිතේ තියෙනවා ගතියක් විපස්සනාට නබරෙක්නාගේ තියෙනවා ගතිය එයා උත්සාහ කරලා බලනවා ඒකේ ආගමික වශයෙන් නැතුව gidarthor පරිසරයක් ගන්න බැහැ. ආනේ එතකොට ඒක නා ඉතාම සූච භාවයක් දක්වනවා කාටවත් දොස් කියන්නේ නෙවෙයි හදන්නේ. වෙන කෙනෙකුට සතිය පවත්වන්න බැරි තැනක මම සතිය පවත්වන්න හදනවා. හදනකොට යාතුල ඇති වෙන මේ කර්මන්නේ ගතිය නම්‍ය ශීලීත්වය එයා ක්‍රියාවක් කරලා බැලුවේ නැත්නම් තමන් තුළ තියෙන බව දන්නේ නැහැ. ඉතින් මේ කෙනෙක් මයිලක එහෙම ඕනේ වැඩක් කරනකොට සතිය පාත්තන්න පුළුවන් කියන ගතියක් තමන් උත්සාහ කරාට අපි නෑදෑයෝ අම්මලා තාත්තලා ඔක්කොමලා කරන්න හදන්නේ ඒකට අපිට තියෙන අවස්ථාව නැති කරලා ගන්න. ඒගොල්ලෝ කැමති නෑ අපි මේ බර වැඩ කරනවා දැන් මේගොල්ලෝ හදන්නේ භාවනා කරන වෙලාවට මේ මේ පහසුකම් ටික තියෙන්න ඕනේ කියලා ඒ නිසා සමූහයක් එක්ක වැඩ කරනකොට තමන්ගේ ආර්ය පරිශ්‍රණය කරන්න පිළිදාදී. ඒ නිසා ඒවට ලේසි උත්තරේ තමයි ධර්මික අනුකූල මට කිව්ව භාවනා කරන බව කාටවත් පේන්නත් නැහැ. තමන් කරගෙන යන්න. මම ඒ දවස්වල ඔය පටන් ගන්න කාලේ සඳුදායි ඉරිදයි බදාදායි දෙකේම පැය දෙකකට යනවා ඒ වගේ දහ ගෲප් එක. හතර පස් දෙනා එකතු වෙයි. අරකලා අපි පොඩ්ඩක් ඔය වාඩිලා ඉන්නවා. මම දන්නේ නැහැ මොකද්ද කරන්නේ කියලා. මේ වාඩිලා ඉන්නවා. තව කවුරු ඇවිල්ලා ඔන්න බණ බණක් කියන. ඉංග්‍රීසියෙන් කියන. මට තේරෙන්නේ නැහැ. මම ඉඳගෙන ඉන්නවා මේ කට්ටියත් එක්ක ඉන්නකොට නිකන් බ්‍රහ්ම ලෝක වගේ මට තේරෙනවා. ඉතින් මේ දවසක තුලන් කරලා අපි නේද මල්ලි කෙනෙක් ඇවිල්ලා මම මම නවරු ලෝකම හෝ මේ මේ සුදු අය කොයි කියලා. ඒගොල්ලෝ අනේ පුතේ හැමදාම අවල් වෙලාවට යනවා කොහේ යනවාද කියලා මන් දන්නේ නැහැ. අදත් කියා හැම සම්බුදම යනවා හැම බදාදම යනවා හැම ඉරිදම යනවා. ඉතින් මං අහන්නේ නැහැ. ඊට පස්සේ මල්ලි කියලා කියන ලොකෝ මේ දවස්වල ජීවිතය කියලා එකක් තියෙනවා. ඒකේ පන්ති වගේක් තියෙනවා. ඒ අන කට්ටිය අවුරු මරණ ආණ්ඩුවෙන් ඒ නිසා ලොකම අහන්න අහන්න නැතුව කරන්න යන්න එපා. මෙහෙම යන එහෙම ව්‍යාපාරයක් තියෙනවා කියන්නේ. ඉතින් මාව ආවට පස්සේ අම්මා ගන්න බක්කයක් දෙන්න බෙදලා දින හොඳ කන ගමන් යනවා මේ අර පොඩි මේ මේ උරනරි නංගි පුතානේ උඹ එව්වනේ උඹ හිතේ නැයිදින් බය කොහෙද ගියේ කේද අම්මා අහන්නේ සාමාන්‍ය මගේ ජීවිතේට මත දන්නේ මං කාර මෙහෙම වැඩක් තියෙනවා මම ඒකට යනවා කියලා කිව්වේ නැහැ භාවනාවක් කියලා මොනවක්වත් කිව්වේ නැහැ ඊට පස්සේ මට නම් තේරෙන්නේ පොඩි පුතා ඒ නංගිගේ පුතා කියන මෙන්න මේ JVP කියලා එකක් තියෙනවලු ජනතා විමුක්තියක් ඒකේ පහඩම් පන්ති වල ගිහිල්ලා ආවුනොත් මරනවා උඹත් ඒකට යන්නේ මං කෝ මේකත් විමුක්තියක් නම් තමයි හැබැයි ජනතා විමුක්තියට ඒක මෑණික මගේ විමුක්තියකට මම යනවා. දැන් ඒක වෙලකින් අම්මට තේරෙන්නේ නැහැ. මොනවක්වත් තේරෙන්නේ නැහැ. වසංගගනමයි කිසිම වෙලාවකට අහුවෙන්නේ නැතුව තමයි මම මේ වැඩේ කරගෙන තියෙන්නේ. ඒ මොකද මට ඕනේ පරිශ්‍රණය කරන්න අනිකොල්ල අභියෝග කරන්නේ කොහොමද භාවනා කරනවා කැලේකට බලන්න. පැවිදියා. මට ඕන වෙලා තිබුණා මේ අධ්‍යාපන කටයුතු කරන ගමන් සමාජයේ ජීවත් වෙන ගමන් ඒ දැනගත්ත ඒ සතිය දැනගත්ත ඒ සමාධිය හැම තැනකදීම ගන්න බැරිද කියලා බලන්න. ඒකදී මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා අපේ ධම්මික ස්වාමීන් වහන්සේ ඒ සාන්තේ එච්චරමයි මට කිව්වේ. ඒ භාවනා සඳහා අනිවාර්ය තැනක් අනිවාර්ය වෙලාවක් තියෙනවනම් ඒක මොකද දුර්ලභ. පටන් ගන්නකොට එහෙම තියාගන්න. එහෙම ඉගෙනගෙන ඕන තැනකට දාන්න පුළුවන්. ඒ හැකියාව අපේ ජන්මලාභයක්. ඕනම තැනක සතුටක් දෙන්න පුළුවන්. ඕනම තැනක සමාධිමත් වෙන්න. එහෙම බෑ කියලා තැනක් ඇත්තේ නෑ. ඒකයි සරුවත් යන වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනකොට ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මීජිතේ පදාර්ථේ සම්පජානකාරී හෝති ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగර්තේ හැම ඉරියව්වක්ම වෙන්න දීලා තියෙන සතුටක් වෙන්න පුළුවන් කියලා. ඒ අපි හිතන්නේ නැහැ බෑ බෑ සතුටක් වෙන්න නම් මට නිසබ්ද වෙන්න ඕන. ඒතර ඔක්කොම ඔක්කොම නිසබ්ද වෙන සද්ද කරන්න බෑ මට කණේ පොරොප්ප ගහ ගන්න ඕන. මට නැත්නම් අහවල්තන්ට යන්න ඕන කියලා ඒ තියෙන ගති ආධුනිකයෙක් වශයෙන් ඇත්තටම සාධාරණයි. නමුත් භාවනා කරන ඉදිරියට යනකොට මේ සූච ගතිය එනවනම් අපට අපිට බලන්න පුළුවන්. කරදර නම් තියෙනවා තමයි. මේ කරදර වල චෝදනා කරන වෙනුවට මේ කරදර ASCII ඉති වෙන්න තියෙන දේ වෙනවා. මට පැත්තට සතුටුමත් වෙන්න කියලා. බැලුවොත් එහෙම සතුටුමත් වීමට තියෙන ප්‍රස්තාව ඊට සූචව බැලුවොත් මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ මේ සතියට ස්ථාවරම ආනිසංසයක් කියන්නේ. අපි එහෙම දෙයක් කරන්නවත් යන්නේ නැත්තේ අපි තුල තියෙන සතිමත් වෙන්න මේ මේ දේවල් තියෙනවා කියලා මොකක්ද හෝ මාන්නයක් තියෙනවා. ඒ මාන්නේ නිසා අපි උත්සාහ කරන්නවත් නැහැ. නමුත් උත්සාහ කළ බැලුවොත් පේනවා කියාපාන්නවට කමක් නැහැ. ඕන තැනක මේක යොදලා ඒක සඳහා මේ සතිය සඳහා යොදන මේ ක්‍රියාපටිපාටියේ ඉදිරිතා ජීවිතේ බලන්න අපිට කවුරු හරි වැඩි හිටියෙක් කහවල් දෙය කරපන් කිව්වොත් ඒ කියන දෙයට සෝචස කරණිය හොඳයි කියලා ඒක කරන්න තියෙන හැකියාව බලනවා වෙනුවට අපිට අපේ තියෙන වැඩ රාජකාරිය ඒක නිසා බෑ මේක නිසා බෑ කියලා පුරුදු කරක් පටන් අරගත්තොත් ඒක නාට සතිය කාර්යකාරී පරිසරය කරන්න ගියත් අර ඔලොමල ගතිය අර තියෙන මාන්නේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක නිසා මේ සුවච භාවය කොහොමද හරිපුත්තු ස්වාමීන් වහන්සේ කිව්ව පළියට බුදුජාන් වහන්සේ නාට කරන ධර්මයක් වශයෙන් කියපට හැමෝටම කරන්න පුළුවන් දෙයක් කියන එක ප්‍රශ්නයක්. මොකද සමහර විටනවා එහෙම යටත් පහත් වෙලා කරන්න බෑ. මට හිතුණොත් විතරයි මම කරන්න කියලා. ඉතින් ඒ මාන්නේ වංචනික ස්වභාවයක් Taman වතුර වගේ දාන භාජනයේ හැදී ගන්න පුළුවන්කම එහෙම නැත්නම් එන දෙයක හැඩ ගැහෙන්න පුළුවන්කම අතින් අපිට ඔක්කොම සමානාචාරකමක් තියෙනවා. manussත්වයේ තුල අපිට තියෙනවා ඕනම පරිසරයක හැඩගැහෙන්න පුළුවන්. අන්නේ හැඩගැහෙන්න පුළුවන් ගැතිය අඩු වෙනවා මේ විද්‍යා තාක්ෂණය නිසා. විද්‍යාවෙන් කරන්න හදන්නේ ඔක්කොම රෙගුලේට් කරලා දෙන්න හදනවා. මේ මේ තත්ත්වයකට අපිට කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා අපි හිතනවා නෑ නෑ අපිට අපි පරිසරයට ඕන විදිහට හැඩගැහෙන්න ඕනේ. අපි පරිසරය අපිට ඕන විදිහට හැඩගැහෙන්න. ඉතින් ඒක නිසා අර ස්වභාවික වර්ණය එහෙම නැත්නම් මේ පරිණාමය පිළිගන්නවා නම් ඒ ක්‍රියාවලිය මොකද්දෝ පටලවිලා කියලා තියෙනවා. දැන් සර්වජන් වහන්සේ ආරම්භයේදීම භාවනාව කරන්න හදනකොට කැලේකට පලයන්. ගහක් මුලට පලයන්. ඒ නැත්නම් හිස් තැනකට පලයන් කියන එකෙන් පෙන්නලා දෙනවා. මෙන්න මේක පිළිගන්නේ නැත්නම් මේ ඕනම තාර්කික ජීවත් වෙන්න බාලදක්ෂයෙක් වගේ බාලදක්ෂයෙක් වගේ බැරි නම් ඒ භාවනා කරගෙන යනකොට ඔය මේ ගැටලුව භවනා දියුණුවේ ඉදිරි තැනක තියෙනවා. මට යන්න බෑ මේක නිසා. මට යන්න බෑ මේක නිසායි කියලා අපි පොළමල ගතියක් පානවා. අපිට පේන්නේ නෑ ඒක සුවචකම නැතිකමක් කියලා. අපිට පේන්නේ නෑ ඒක මාන්නයක් කියලා. නමුත් මේ මාන්නේ ක්‍රියාත්මක වෙන සූක්ෂම තැන. ඒක නිසා සාමාන්‍ය ක්‍රියාශීලී භාවනා මධ්‍යස්ථානයේ කරන්නේ මුලින් ආධුනිකයට ඒ අවශ්‍ය කරන මූලික தত্ত্ব දෙනවා. නැත්නම් සමතයක් ඇති කරගන්න සත්‍යයක් ඇති කරගන්න මොන්ඩිසෝරි පන්තියක් වගේ පළතවානක වගේ හොඳට මූලික தত্ত্ব ටික දීලා එයා ඒකෙන් අවබෝධ කරගන්න පස්සේ සතිය කියන්නේ මේකයි සමාධි කියන්නේ මේකයි කියලා විපස්සනාවට යනකොට ඒක විවිධාංගීකරණය වෙනවා ඒක වෙන වෙලාවල් වලත් වෙන තැන් වලත් වෙන ක්‍රම වලටත් කරන්න පුළුවන් බවට ඒ පැතිරෙන ගතිය විපස්සනා පැත්තෙන් බලනකොට ආර්ය පරිශ්‍රණය කියලා කියනවා අන්නේ ආර්ය පරිශ්‍රණය කිරීම සඳහා යෝගාවචරයට දොරදු කවුරු විවෘත කළා දෙන්නේ පිළිපත්ත පාගන්න අවස්ථාව දෙන්නේ මේ සූචකතිය. ඉතින් ඒ නිසා මේ සමාජයේ විසින් කියන නෝන්ජල්කම නෙවෙයි මෙතන මේ කතා කරන්නේ. තමන්ගේ නියතමානීව තමන් දැනගත්ත මේ ධර්මය, තමන් දැනගත්ත මේ ගුණය ඕනම තැනක යොදවලා බලන්න පුළුවන් ගතියට අනුමාන සාපේක්ෂතාවයක් තියෙනවා තමයි සූචකය. තමයි කී කරුණ දෙවෙනි තියෙන කී කරු කරන සූච භාවය නිසා මෙතන මේ සූච භාවය ජන විඥානයක් තුළ සමාජයක් තුළ ජීවත් වෙනකොට උනත් ලදලද වෙලාවේ සූච භාවය නැති කෙනාට වැඩි ඇති කෙනාට අවස්ථාව උපය ගන්න පුළුවන් දිගට එක දිගට පැය ගණන් භාවනා කරන එක නෙවෙයි ලදලද වෙලාවේ වාසියට ගන්න පුළුවන් සතිය. ඉතින් මේක සම්බන්ධතාවය පවත්වන මේ සම්පජඤ්ඤ කියන වචනෙට. මොකද සතිය අපි නිර්වචනය කරනකොට කියන්නේ unassuming non reaction එහෙම නැත්නම් එන දෙයට හැඩ ගැහිගෙන කරගෙන යන්නේ කියන අපි කියනවා දිගට හුස්ම හිත පවත්වනකොට සතිය වැඩිනවා කියන. නැත්නම් එක දිගට පියවර ගානක් වප දකුණු වශයෙන් පාත්වන සතිය වැඩි. එතන දිගටම දක්ම දිනකොට සතිය වැඩි. දිගටම බක් ගන්නකොට සතිය වැඩි. නමුත් සම්පජඤ්ඤයේදී ආර්ධනාවක් තියෙනවා. ඒ කරගෙන යන ඉරියව්වෙන් වෙන ඉරියව්වකට මාරු වෙනකොට අර ඉරියව්වේ ඇති කරගත්ත සතිය බාධා වෙන්න පුළුවන් නමුත් කැඩෙන්නේ නැතුව ඊගාව ඉරියව්ව දක්වමින් යන්න පුළුවන් ඒක හරියට මේ මීටර් 400 දුවන තරඟයකදී හතර දිනක රිලේ රේස් එකේ මීටර් 100 100 කරනවා එතකොට බැටන් එක මාරු කර කර යන්න. එක්කෙනෙක් කරන්නේ මීටර් 100යි ඊට පස්සේ යා බැටන් එක මාරු කරනවා වට ගන්න නැතුව බැටන් එක දෙන්න පුළුවන් වුණොත් ලීඩ් එක තියා ගන්න පුළුවන්. එතකොට එක්කෙනෙක් තුනා වගේම බැටන් එක තමයි තීන්දුව කරන්නේ. අනිත් වගේ ඉරියාපත සංකිස්ථානවල Tamanට සතිය වඩන්න ඕනේ. ඒක මේ සති වර්ධනයේ සතිය විපස්සනා පැත්තට යනකොට අත්‍යවශ්‍ය දෙයක්. අන්න එකට සූදානම් වෙන ගතියට මේ සූච භාවය කියලා කියනවා. Tamante එකට එන බාධා එකක්වත් ගණන් ගන්න. මේ බාධාව ප්‍රශ්න පත්‍රයක් කරගන්න. අභියෝගයක් කරගන්නවා. කරන සම්පජඤ්ඤයට ඉඳායි. කරන්න ඕනේ නම් කරන්න කොහොමද? බෑ කියනවා. ඕක ඕක කරන්න බෑ මට කරනවා මේ දේ ඕනේ, ඒ දේ ඕනේ කියලා හිත එක පැත්තෙන් කන කන පින්දම් ගන්නවා. කන්දොස් කිරියා කරනවා. නමුත් එක පැත්තක් අපේ හිතේ තියෙනවා බෑ කරන්න ඕනේ නම් මේ වැඩේ මෙන්න මේ මේ විදිහට කරන්න පුළුවන්. අන්නේ තියෙන මේ සෝච භාවය මම නැවතත් කියනවා සහජාසයෙන්ම Tamanට එන දෙයක්ද එහෙම නැත්නම් ඇත්තටම පුහුණු කරන්න පුළුවන් එකක්ද ඒක විවුර්ත මාත්‍රකාව. නමුත් මේක අපි වර්ධනය කළ යුත්තක්. අපි අගය කළ යුත්තක් මේ නැමින සුළු ගතිය. සුවච භාවය මේ පොඩි ළමයි තුර පුදුම විදිහට මේක තියෙනවා. උදාහරණයක් ගත්තොත් ඒ කුකුල් පැටියෙක් විතරෙන් එළියට ඇවිල්ලා දවස් හතරක් යනකම් උෂ්ණත්වය කොච්චර වෙනස් වුණත් ගමනාගමනයේ දුන්නා මොනවා කරුවත් කුලක පුදුම ඉමුනිටි ටිකක් තියෙනවා මොනක්වත් වෙන්නේ නැහැ. දවස් හතරෙන් පස්සේ අර ඉමුනිටි ටික නැති වෙලා පරිසරයට වෙනස් වෙනවා. ඊයන්ව ලෙඩ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා පැටව. එළියට ආපු ගමන් දවස් හතරක් විතර යනකම් කිනෝක් කරන් තියෙන ට්‍රාන්ස්පෝට් කරගන්න එමේ දාගන්න දවස් හතරෙන් පස්සේ ඉමුනිටි ටික නැති වෙනවා. වැස්සියක් පැටියට කිරි දෙනකොට ඉස්සල්ලාම දෙන කහ පාට කිරි ටිකේ පැටියට සම්පූර්ණ ඉමුනිටි එකක් දෙනවා. ඒ නිසා මේ පැටියට කාලයක් යනකම් අවුවට වැසෙට උරු මේ මේ ඒ කිරි සුදු පාට වෙනකොට පැටියගේ ඉමුනිටි එක නැති වෙනවා. ඒ වගේ තමයි පොඩි එක්කොට ඒ හැඩ ගැහිමේ හැකියාව තියෙනවා. ඒ මොකද යාළුවා මාන්නේ නැහැ. එයා දන්නේත් නැහැ මට අවල්දි ලැබිය යුතුයි කියලා. නමුත් අපි 6 4 තේරෙන පටන් ගන්නත් පස්සේ අපි අපේ රුචි අරුචිකම් අනුව හදා ගන්නවා පොඩි පතයක්. ඒකෙන් එළියට ගිය ගමන් අපට සතුට නැති වෙනවා. හැඩගැහෙන්න පුළුවන් ගැතිය නැති වෙනවා. ඉතින් අපි චෝදනා කරනවා මට වැරදුනේ මේක නැති නිසා ඒක නැති නැති කියලා. මොකද සර්වඥාන්සේගේ ආදර්ශය තමයි රජපෞලක් රජපැටියෙක් කුමාරයෙක් රම්‍යසු රම්‍යසුබ කියන මාලිගා යුතු තුනට ලබලා රාජකන්‍යාවන්ගෙන් රාජකීය සබපාසුකම් ලැබලා ඉංගන්නේක් බාටපත් වෙනවා. ඉංගන්නේක් බාටපත් වෙලා පරාසය තුල රාජකීය ලීලාවෙන් ඉංගන්නේක් වෙහිටි. ඒ ඉංගන්න තුල තිබුණේ සම්පූර්ණ රාජකීය ගති. කොච්චර කොච්චර පිළිචියක් තියෙනවද කියලා හිතාගන්න. අපි යමක් මේ විදිහට කරන්න බෑ කියලා කියන්නේ අපි මේ පරිසරයේ පරාසය දාන්න තේසාවි දාන්න පටු තීරයට අපි හිර වෙලා අපිට ය아가න්න බෑ. ඒක මේ මගේ තියෙන ඔලමලකම සහ මාන්නේ මිස මටත් ඕනම කෙනෙක් වගේ හදගන්න පුළුවන්. හැබැයි ඒකට හදිස්සි වෙන්න එපා. ටික ටික ටික ටික මේ වැඩේ කරන්න උත්සාහ කරුවොත් අපි මේ පරියන්කිය කරන සතිය සක්මනට යනකොට සතියේ සම්පජඤ්ඤය එක දිවිද වැඩි. සක්මනේ කරන සතිය එදිනදා කටයුතු කරනකොට සතිය පිහිටවන්න යනකොට සම්පජඤ්ඤයට එක දිවිද වැඩි. ඒ මොකද මේ සම්පජඤ්ඤය කියන්නේ ඉරියාපත සම්දිස්ථානයක කොච්චර මට සතිය කඩා ගන්න නැතුව ඒ ඉරියව මාරු කරන්න පුළුවන්ද කියලා. නම් මේ ශීලී භාවය. කර්මණී භාවය කියලා ඒකට කියනවා. ඉතින් ඒක නිසා අද මේ අපි ඉන්න බොහොම ක්‍රියාකාරී ලෝකෙක අපිට මේ සති සමාධි වගේ දේවල් වඩන්න පුළුවන් වෙන්නේ අපි ඒක හදා ගන්න පටන් ගන්න කාලේ නම් අපි බොහොම ආරක්ෂාකාරී දැන් මේක පුරුදු කරලා අපි ටික ටික ටික ටික කොයි දෙයකට කඩ ගැහෙන කතියට යන්න පටන් අරගත්තට අරගත්තොත් මේ සතිය වර්ධනයේ සීමාවක් නැහැ. ඒක නිසා මේ සෝච භාවයේ තියෙන කෙනාට සතිය කෙලවරට වඩන්න පුළුවන්. සෝච භාවයේ නැත්තම් අපි කියනවා අසවල් වෙලාව විතර සතිය වඩන්න පුළුවන් වෙන්නේ. අසවල් තැන විතර සතිය වඩන්න පුළුවන් වෙන්නේ. දැන් අසවල් කෙනා හිටියොත් විතර සතිය වඩන්න පුළුවන් වෙන්නේ. මට පුළුවන් වෙන්නේ සතිය වඩන්න මයිකේ බුදුහාමුදුරුවෝ ආවට පස්සේ විතරයි. මට සත්‍ය වඩන්න පුළුවන් ඉන්දියාවේ කිව්වොත් විතරයි කියලා අපි මොනවදෝ ලොකල ගැටි වගේ දාගෙන තියෙනවා. නමුත් ඇත්තටම අපේ ජන්ම දායාද එහෙම එකක් නැහැ. ඕනම කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඒක ඉක්මන් කරන්න යන්න නරකයි හිමීට ටික ටික ටික ටික දියුණු කරන්න ඕනේ. ඒ ඉරියාපත සංධියකදී ඔය SMS දාන්න දන්නවා. නැත්තම් කරන වැඩි නැවතිල කරන්න slowly. මේකට හිතාගන්න මේ ඉරියව් මාරු වෙනවා මේකදී ඉරියව් මාරු කරනත් එක්කම සති ආලෝකයේ යටතේ මේක කරන්න ඕනේ. ඒත් එක්කම මම මගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. නැත්නම් නිසද්ද වෙන්න ඕනේ. ওই තුන දැම්මට පස්සේ මේ භාවනා මධ්‍යස්ථානෙන් ගත සතිය ඕනේ දෙයකට දාන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් ඔය සක්මන් කරන කෙනා අපි හිතමු පියවර 30ක් විතර එක දිගට යන්න පුළුවන් සමතලයක් ඇද නැති වහු නැති උඩට වැලියලකෝ වැලි මලුව සක්මන් කරනවා කියලා. ඒ සක්මන් කරන කාලේ පුරාවට දිගට යන වෙලාවට අපිට බොහෝ විට මේ වඩා ගන්න ලද්ද සතිය පවත්න්න පුළුවන්. නමුත් එහා පැත්තට ගිහිල්ලා අපි හැරෙනකොට අර පහේ පැවතිච්ච සංවේදී භාවයේ පැවතිච්ච නැත්නම් කාය ප්‍රසාදයේ පැවතිච්ච විඥානයේ බොහෝ විට ඇහැට පනිනවා කනට පනිනවා නාසයට පනිනවා පැනලා අපි ටිකක් වල්මත් වෙන ගතියක් එනවා ඒ හැරෙන වෙලාවේදී අර ඉරියාපත හැල්ම නැති වෙලා ඒක විචිත්තත්වයකට යන වෙලාවේදී ගොඩේ කියනවා අනේ හැරෙන්නේ නැතුව ධක්මං කරන්න පුළුවන් නම් අර ගත්ත සතිය දිගට ගෙන ගන්න පුළුවන්. ඉතින් ඒකට මම තමයිලාට කියනවා ආයෙමනම් මේ බෝධ මලුවක් වගේ වටේට කරකෙන්නේ ඒකට හැරෙන්න ඕනේ නැහැ. දිගට මේ කියන්නේ. ඒක නෙමෙයි ඇත්තට බුද්ධලේ. ඒ හැරෙන තැනේදී සතිය පැවැත්වීම මේක අභ්‍යාසයක්. කෙලවරට ගිහිල්ලා අර කෙලින් ගිය ගමනේදී නතර වෙලා හැරිලා නතර වෙලා ආපහු විනාතරේ අර ඉරියාපත සංදිස්ථානයේදී සතිය නඩත්තු කරන්න පුළුවන් නම් අපි කියනයි සතිය විවිධාංගීකරණයක් කියලා. ඒක අභියෝගයක් තමයි. හැබැයි අරියාදුවක් නෙවෙයි. හැරෙන වෙලාවෙදී ගන්න පුළුවන්. ඉතින් මේ ධක්ම මළුවකනේ භාවනා මධ්‍යස්ථානික වගේ ඉන්නේ. ආන්නේ වගේ ටික ටික ටික ටික ඒකට සුවච වෙනවා. ඒක මේ අභ්‍යාසයේ කොටසක් නතු මේ උඹට කරන කරදරයක් නෙවෙයි කිය. ඒ යෝගාවචර දැන් සක්මණේ ඉඳලා ආපා පරියංගයට එන අතරමැද මේ ඇවිදින ඉරියව්වේ ඉඳලා ඉඳගෙන ඉන්න ඉරියව්වට යනකොට සතිය කඩා ගන්න නැතුව කරන්න පුළුවන්. ඊට පස්සේ පරියංගයෙන් නැගිටලා ආයෙ සක්මණට යනකොට මේ පරියංගයේ තිබුණ සතිය සක්මන්ට ගෙනිය ගන්න බැහැ. ඒක කරන්න පුළුවන් කියනම උත්සාහ කරනවා දැන් අපි ඉන්නේ පළමුවේ තුන්වෙනි හතරවෙනි දවසේ. ඒක වටිනා අභ්‍යාසයක්. අන්නේම කරන්න යනවනම් එයා බොහොම සුවචව ඒ යම් වෙලාවක සතියක් ඇති කරගත්තොත් ඒ සතිය අපි උපයාගත්තොත් ඒක අරසා කිරීමේ වැඩපිළිවෙලට මේ සුවචභාවයේ ආධාර කාරකයක් කරනවා. ඇති වෙච්ච සතිය ඉරියව් මාරු කරනකොට කැඩෙන්නේ නැති වෙන විදියට නැත්තම් ශීල 100ක්ම විනාශ වෙන්නේ නැති විදියට පවත්වාගෙන යන්න බොහෝම සෝච වෙන්න ඕන. ආන්නේ සෝච භාවය රහසේ වර රහසේ පුරුදු කරන පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට තේරෙන පටන් අරගන්න මේ සම්පජඤ්ඤය කියන ස්වයම්භූ ඥානය ආත්මසම පැතිරිච්ච ඥානය අස්පනා පිට එතනම පේන මේ ඥානය කවදාකවත් ඉන්නේ සතිය. සතියේදී හැල හැප්පීම් වලට ලක් වෙනකොට තමයි සම්පජඤ්ඤය ඇවිල්ලා මේ දෙක ලස්සනට පුට් කරලා දෙන්නේ. මේ සම්පජඤ්ඤය කියන වචනය කඩනකොට කියන්නේ ඤ ඤ ඤ කියන ධාතුව ඥානෙ සඳහන් කරනවා. ඥාඤ්ඤ කියන එකත් හැදෙන්නේ ඒ ධාතුවෙන් සං කියලා ඒකට උපධර්ගයක් එකතු වෙනවා. ප කියන මැද තියෙන අකුරෙන් මේක උද්දීපනය කරලා පෙන්නනවා. ඉතින් මෙහෙම තමයි සාමාන්‍ය බුරුමේ අභිධර්මයක් දැනගෙන විපස්සනාවක් දැනගෙනට මේ වචන හුත්තට කපලා කොටලා පෙන්වන එක ඇත්තටම ලංකාවේ උනත් ඉගෙන ගන්න කෙනෙක් ඉන්නට විද්‍යාවක්. මේ සං කියන එකට අර්ථ තුනක් දෙනවා මේක සොයන් වෙන්න ඕනේ. කවුරුත් කියලා දෙන්න නරකයි. මේ හැරෙනකොට සත්‍ය පවත්න්නේ කොහොමද කියලා තමන් තුලින්ම එන්න ඕනේ ආශාව. මේක මේ අරියාදුවක් නෙවෙයි හැරෙන එක. මේ භාවනාවේ අභ්‍යාසය ඒ ඇතුළින්ම එන්න නම් මේ වෙලාවේ සතිය පවත්වන්න හැකි. නැත්නම් උපයාගත්ත සතිය කඩා ගන්න නැතුව යන්න පුළුවන් හැකි කියන හැකි සංඥාව ස්වයංභූව වෙන්න ඕන. ඒකට සංකීර්ණ කාර්යයක් තියෙනවා. අනිත් එක ඒ හැරෙන්න පටන් ගත්ත තැන ඉඳලා සම්පූර්ණ ක්‍රියාවලිය ඉවර වෙනකන් සම්පූර්ණයෙන්ම පූර්ණත්වයට සංකීර්ණ උපසක්තිය දෙනවා. තුන ඒක එතනදීමයි තේරෙන්නේ. එහෙම නැතුව මේ දැන් සම්පජන්‍ය වලට හෙට තේරෙන කතාවක් නෑ. අස්පනා පිටම සිද්ධ වෙනවා. ආන මේ විදිහට සම්පූර්ණ ක්‍රියාවලිය දැක ගැනීම ඥානය පහළ වෙන්නේ ඉස්සෙල්ලා අරමුණ ගොරෝසුට අල්ලගත්තට පස්සේ. අරමුණ අල්ලගන්නකොටම ওই විස්තර බලන්න බෑ. අපි අදවල් සාකච්ඡා කරා වගේ අපිට ආස්වාසිය මුලමඳාග බලන්න බෑ ඉඳගත්තකම. අපි ඉස්සෙල්ලා එදින ආස්වාසියට හිත දාන්න පුළුවන් කියලා සාමාන්‍ය සත්‍යයට ආස්වාසිය අල්ලගන්න. ඒකට අපිට තේරෙන්න ඕනේ මේ ආස්වාසිය කොහේ ඉඳලාද මෙතෙන්ට එන්නේ. යම් මට්ටමට ආවට පස්සේ තමයි මට වැටහෙන්නේ. ඒක ඉස්සෙල්ලා தත්ත්වය මොකක්ද ඊට පස්සේ මම දැන් ඉවරයි කියලා කිව්වට ඇත්තටම ක්‍රියාවලිය ඉවර වුණාද නැත්නම් මට දැනෙන ප්‍රමාණය ඉවර වෙනවාද මගේ ස්නායු වල දැනෙන ප්‍රමාණය ඉවර වුණාද කියලා ඉවරුනට පස්සේ මේදී බලන ගතිය ස්වයම්බුවම මට කළ හැක්කක් මම බලන්න ඕන කිව්වොත් එයාට තේරෙනවා අපිට අහුවෙන්නේ හැම වෙලාවෙම හටගත් අරමුණක් තමයි මේ ලෝකේ. ඉඳුරන්න අහුවෙන්නේ හටගත් අරමුණක්. හැම වෙලාවෙම අපේ ඉඳුරන් අරමුණක හට ගැහි හට ගැනීම වසංගලා කරනවා. ඒ තමයි ඉඳුරන්ගේ තියෙන දුර්ලභකම. කිසිම ඇහැට කනට නාසයට දිවට කයට මනසට හටගත් අරමුණක් දකින්න මිසක් අරමුණක හට ගැනීම වහලා ගහලා තියෙනවා. ඊට පස්සේ හටගත් අරමුණ නැති යාම වහලා ගහන්නේ. ඒ දෙක වහපු නිසා තමයි ඔය මැද තියෙන කෑල්ලේ නිත්‍ය සංඥාවක් අපි ඇති කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා අරමුණක් එනේන වෙලාවේ ආස්වාසේ එනේන වෙලාවේ ප්‍රස්වාසේ එනේන වෙලාවේ බල බල බල බල ඉන්නකොට ඒ යෝගාවචරයට තේරෙනවා නම් මේ ආස්වාසේ අපටපත්ේ ස්වභාවයක් තියෙනවා. එන්නේ ඉස්සල මොකද්ද මේකේ ස්වභාවය? මේක ඉවරුණාට පස්සේ මොකද්ද ස්වභාවය කියලා ඒක මට ආපු අරියාදුවක් නෙවෙයි අර මැද කොටස දැකීමේ තියෙන ප්‍රගුණ භාවය අනුව ඒකට හිතියොදලා පෙන්වොත් පේනවා ක්‍රමයෙන් වැඩිගෙන එන ආනාපානයේ ස්පර්ශය එක තැනකදී මට දැනෙන්න පටන් ගන්නවා ඊට ඉස්සෙල්ලා වැඩෙමින් පවතිනවා නමුත් මම බලලත් නැහැ මගේ ඉදරන් ඒක අල්ලන්න තරම් සිවුනුත් නැහැ. ඒ කියන්නේ මම පමයි. ඒකට දැන් මේ අප්‍රමාදයේ සතියට සමාන වෙනකොට අප්‍රමාද වෙන්න තියෙන ඔබට පුළුවන් නම් දැන් දැනෙන්න ඉස්සර වෙලක් සතිය පිහිටුවලා කොහේ ඉඳලාද මෙයා ඉන්නේ කියලා තාම සංවේදීව බලන්න හිටියොත් සතිය වැඩුණොත් සංවේදී භාවය වැඩුණොත් වෙන්නද දැනෙන්න චිත්තක්ෂණයට ඉස්සෙල්ලා ආස්වාදයෙන් පෙළ ගැහෙන්න හැකියාවක් ගන්නවා මේක දිගට යන වෙලාව. ඊට පස්සේ ආශාසි දියුණා. දියුණාට පස්සේ බලාපොරොත්තු සුම් කරන්නේ බොහොම සුවචව මේක දිහා බලන්න කියොත් පේනවා. ඒ ක්‍රමයෙන් ගෙවිලාන එකක් මේක. අන්නේ විදිහට මේ කොන් දෙකේ සිදුවෙන ගොරෝසු හිතට වැටහෙන සියුම් වුණොත් වැඩි වැඩියෙන් දරගන්න පුළුවන් මේ ක්‍රියාවලිය ඔලොමල කෙනාට දකින්න බෑ. මාන්නකාරයට දකින්න බෑ. බොහොම සුවචව ඒක දිහා බලන්න පුළුවන් කිසිම දෙයක් කොයි විදිහට ගහින් ගෙඩියෙන්න වගේ නැහැ. එන්නේ ක්‍රමයෙන් නමුත් එක තැනකදී විතරයි මට දැනෙන්න පටන් අරගන්නේ ඊට ඉස්සෙල්ලත් මේකේ තියෙනවා මොකද්ද පැවැත්මක්. ඒ පැවැත්ම ඉන්ද්‍රිය ගෝචර නොවෙන්න පුළුවන් කාරණා දෙකක් නිසා එකක් හරියට මෙතන බලන්න නිසා දෙක අපි ඒකට ගොරෝසු නිසා. හරියට මෙතන බලලා ඉඳුරන් සිවුම් වෙනකොට පේනවා ඊට ඉස්සෙල්ලා මේ ආනක්කනේ ආශ්‍රය හැදීගෙන ඉන්නේ නැති දකින්න ඉතින් ඒකට කියනවා පූර්ව නිමිත්ත අල්ලන හැටි පුබ්බ කර්ණ පුබ්බ නිමිති කියලා දෙකක් තුන්සෙන් පෙන්නලා තියෙනවා. මේක මේක මෙහෙම කියන්න පුළුවන් දැන් භාවනා කරනකොට අපිට නිදිමත වෙනවනේ. නිදිමත වෙනකොට අපි දන්නේ නැහැ. දන්නේ නැති උගියකට වැටෙනවා. එකක් වෙන්න පුළුවන් තීන මිද්දේ කියන එකක් වෙන්න පුළුවන් මේ තීන මිද්දේ කියන කෙලෙසි. නමුත් අරමුණේම උග වේලාවක් සියුම් කරගෙන සියුම් කරන යනකොට අරමුණ සියුම් වේගන යනකොට හිත දීන භාවයටපත් වෙලා හිත කරාගෙන වෙලාවක් එනවා ඒකත් තේින්නේ හරියටම නිදිමතක් වගේ. ඒකනේ මේ යෝගාවචරය දන්නේ මේ කෙලෙස් සහිත නිදිමතක්ද කෙලෙස් සහිත නිදිමතක්ද කියලා. ඒක පාරට නැගිටිනවා. නැගිනොත් පස්සේ උන ආයත ආනපානට ආයත ඉන්න දැන් වැඩේ. ආයතකට අධ්‍යයනය. ඉතින් ඒකට ඉතින් ඉස්සෙල්ලා මට තේරුන්නේ මතක නැහැ. ඒ යෝගාවචරය වාර්තා කරනවා මේක පාරටම නිින්ෙන් අවදිනා වගේ දෙයක් වුණා ඒතර එක සත්‍යයක් කරන එක උදේ ආනපානට ඉන්න එහෙම නැත්නම් කය පින්නවා කියලා. එතකොට ඒ ප්‍රශ්නට කමඨාන් දෙන ගුරුවරයා කියන්නේ තමන් එහෙම ගැස්සිනට පස්සේ අවදි වුණේ මූල කර්මස්ථානෙටම නම් සතියෙටම නම් ඔබ නිින්දක් නොවෙන්න ඉඩ තියෙනවා ප්‍රතිපදාවේ දිනුවක් වෙන්න ඉඩ තියෙනවා. ඕක කෙලෙස් අඩුපත්තක් වෙලින් තියෙනවා. ඒ නිසා ඔකට වෛර කරන්න එපා. ඒක නැවත නැවත වෙන්න වෙන්න වෙන්න හැම වෙලාවෙම අවදි වෙනකොට බලන්න අවදි වෙන්නේ තමන්ගේම කර්මස්ථානේ කරගෙන. එහෙම නැත්නම් අවුල් වියුල් සත්‍යකරද කියලා. ඉතින් ඒක යෝගාවචරයට සපේලා උපේලා උත්තර දෙන්න බෑ. මේ කමතාන සෝද්ද උනේ නැත්තම්. දැන් සෝද්ද උනායි කියන්නේ. දැන් මේ යෝගාවචර කියනවා මට අවදි වුණේ තානාපානට. මම අවදුනේ කයටම. එතකොට යාර පේනවා මේක මේ කෙලෙස් සහිත තත්වයක් නෙවෙයි. මේක හිත හැංගෙන්න හදන ගතියක්. ඒකට හේතුව තමයි වඩාගෙන යන අරමුණ සිව්ම වීම නිසා. දැන් මේ නිින්දේ අවධානය ඇල්ලුවා නම් පුළුවන්ද නිින්දේ මුල අල්ලන්න. ඒ නොදැනෙන අවස්ථාවේ ඉවර තමයි මේ අවුලා තියෙන්නේ. මුල අල්ලනකොට ඒකට හිත දානවා කියන එක අර නොදැනෙන අවස්ථාවේ අගාලන වගේ පොල්ලෙක් ගැහුවා වගේ දෙයක් නෙවෙයි සිද්ධ වෙන්නේ. එතන සිද්ධ වෙන්නේ තමයි බලමින් හිටපු අරමුණ නීරස වේගන ඒකාකාරී වීගෙන එපා වීගෙන යනකොට අපේ හිත ඊ එක්කෝ නැගිටලා යන්න හිතනවා එහෙම නැත්නම් නිින්දට වටනවා එහෙම නැත්නම් අවුලක් කරනවා අන්න එතන අල්ලන්න නම් පුදුමාකාර සූදානමකින් යන්න ඕනේ පූර්ව ලකුණු අල්ලන්න. පෙර නිමිත් අල්ලන්න ඕනේ. නින්දට යන්න ඉස්සෙල්ලා භාවනා එපා වීමක් වෙනවා. අරමුණ එපා වීමක් වෙනවා. අන්නේ එපා වීමට ද්වේෂ කරලා මාන්නකාරකම් කරලා කවදාකවත් බේරන්න බෑ. මේ එපා වීම ඇති වෙන්නේ එකම අරමුණක් බොහෝ වෙලා බලනකොට ඒකාකාරීකමක් එක්ක. අන්නේ ඒකාකාරීකමට සූදානමින් ගියොත් මේ අරමුණේ ක්‍රියාපටිපාටිය, මේ අරමුණේ විපරිණාමය, මේ අරමුණේ රචනය, අරමුණ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ බලන්න හිටියොත් ගොරෝසුවට දැනෙච්ච ආස්වාසය සිව් වේගන යන්න හදනවා නම් ඒ යෝගාචර දැනගන්නවා මේක තමයි ලකුණ මම දැන් මේ නිින්දකට යන්න හදන්නේ. එතකොට ගොරෝසු ආනාපානෙ බලනවා නැත්නම් ගොරෝසු ආස්වාසය බලන කෙනා සිව් වේගන එනකොට අතිරේක සතියක් දාලා බලාගෙන ඉන්න ඕනේ. මේ වෙනකොට ඇඟ සීතල වෙලා. නිදිමතක නිදා ගන්න යනකොට වගේ මොකද්දෝ පෙරනිමිති වගේක් පහළ වෙනවා. අන්න ඒ පෙරනිමිති අල්ලගන්න පුළුවන් වුණොත් තමයි තේරෙනවා මේ නිින්ද එන්නේ නැහැ පූර්ව නිමිති පහළ නොකර. මේ නිින්ද එන්නේ නැහැ උප කරන පහළ නොකර. ඒක අල්ලන්න එකම දේ තමයි කියන අර පූර්ව නිමිති දැක ගන්න. නමුත් අපිට ඒක කරන්න බැරි අපි ළඟ මාන්නකාරකමක් තියෙනවා. මේක මොකක් හරි මට පාලනය කරගන්න බැරි එකක්. මේක මට අරියාදුවක්. එහෙම නැත්නම් මේක නැති කරන්නේ කොහොමද? නැති කරන්න නෙවෙයි තියෙන්නේ මේක දිහා බලලා බලලා බලලා බලලා තාම සුවචව. තාම කීකරුව මෙතන ධර්මතාවයක් තියෙනවා. අන්නේ ධර්මතාවය අල්ලන්න නම් මේකට අගියාදුවක් කරගෙන බෑ. මට මේක ආපු පූණියමක් කරගෙන බෑ. මට මේක වෙච්චි කෙනෙහිල්ලක් කරගෙන බෑ. මේක බලන්න. ආහනේ එතන ඒ තියෙන සුවච භාවය කීකරු භාවය අපේ ජීවිතේ අපි නොදන්න පැත්තකට හිත ගෙනියනවා. එහෙම නැත්නම් අපි නන්නාඳුන ප්‍රදේශයකට හිත පතුරවනවා. එහෙම නැත්නම් අපි මෙතෙක් කල ස්පර්ශ නොකරපු අලුත් භූමියකට යනවා මේක බටේර මානසික මානසික විද්‍යාව කියන්නේ යටි හිතට බින්ගයක් කපා ගන්නවා කියන්නේ. දන්න හිතෙන් නොදන්න හිතට යටි හිතට තනලයක් කපනවා වගේ. ඉතින් එතන මේක කරදරයක් හෝ බාධාවක් හෝ අරියාදුවක් හෝ කරන කෙනාට කවදාකවත් අප්‍රමාදයේ තේරෙන්නේ යාර දකින්න පුළුවන් ඉන්නේ හොඳටම ඇති වෙච්ච නිින්ද විතරයි නිින්ද හැදෙන හැටි තේරෙන්නේ නැහැ. හොඳටම හැදිච්ච ආස්වාසිය විතරයි ආස්වාසිය හැදෙන හැටි තේරෙන්නේ නැහැ. ඒ වගේම හොඳටම දැනෙන පිම්බීම හැකිලිම විතරයි පිම්බීමක් හෝ හැකිලිමක් හැදෙන හැටි දන්නේ. ඒ නිසා යම් වෙලාවක ඒක හැදෙන හැටි දැක්කනම් ඒ කාලය තුල හැදිච්ච දෙයට වැඩිය හැදෙන වෙලාවේදී අනිත්‍යතාවය ඉතාමත් ප්‍රකටයි. ඒතාලෙන් තරම් ප්‍රකටයි. දැන් තාක්ෂණයේ ඉහළම තැනේදී ඒගොල්ල බලනවා මේ ඉතාම වේගෙන් ආපු ඉලෙක්ට්‍රෝන දෙකක් එකට ගැටලා ඒ ගැටීමේදී සිදුවෙන දේ බලන්න. විශාල පිළිමක් ඇති වෙනවා. එතකොටම ඒක බැලුවොත් එතන සිදුවෙන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කොච්චර සූදානම් බැලුවා බලන්න බැරි තරම් ක්‍රියාවලිය රාශියක් සිද්ධ වෙනවා. ඇති ඇතිවිච්ච ඉලෙක්ට්‍රෝන වල තියෙන ලක්ෂණ දෙකයි ගමන් වේගය සහ ඒකේ ගුරුත්වාකර්ෂණ බලයේගේ බර විතරයි. නමුත් ඒ දෙක එකට ගැටෙනකොටම ඇති වෙන ඉලෙක්ට්‍රෝන පිපිරීමකදී පුදුමාකාර ක්‍රියාවලියක් පේනවා. ඒකේ අනිත්‍යතාවය වෙනස් වීම හිතා ගන්න බැරි තරම්. ඉතින් අපි හිත හැදිච්ච දේත් එක්ක කතන්දර කොට කොට ගියාට හැදෙන පැත්ත බලන්න තරම් අපේ හිත සියුම්නේ බැලුවොත් උතුම වේගික වෙස්ස. හට ගන්න වෙලාවදී අපි බැලුවොත් වගේ කම්බෙන්න ගියාම අම්බෙච්ච කොල්ල හරි කෙල්ල හරි අපි නම් කියන බැලුවට ඔකෝයි මාස 9 ඇතුළත කලලේ වැඩෙන වැඩිල්ල දැක්කොත් පුදුමාකාර වේගයක් තිබුණා. මේ මනුස්ස පරිණාමයේ සියල්ලම සිද්ධ වෙනවා. එතන එක සයිඩ් එකකින් පටන් ගන්න ජල ජීවියෙක් වඩපත් වෙලා ඊට පස්සේ උරගෙක් වඩපත් ඊට පස්සේ ක්ෂීරපායෙක් වඩපත් වෙලා එළියට එනකොට අංගපදක සහිත මිනිස්සෙක්. මොන්තර මාස 9 හැමාර ඇතුළත මුළු මානව පරිණාමයෙන් සිද්ධ වෙනවා. කල්ල විද්‍යාවට උගන්වනවා. මේක ඒක වසංගල කියන. මේක පෙන්වන්නේ නැහැ. ඒක අපි කියන්නේ කුණු හරප කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔකට යෝනි සමාජකාරය කියලා කියන්නේ යෝනිය කියලා කියන්නේ හටගන්න ස්ථානය. ඥානයක් තියෙන. මුලට බලයන්. පේන තැන ඉඳලා මුලට ඵලයි. මුලට ගියාම පේන කතාවයි තිරේ ඇරලා පෙන්නන කතාවයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක නිසා අරමුණක් අතර පස්සේ අරමුණේ අපි දකින්නෙම මැද. මේ මැද පේන බවට වර බලා ගන්න. නිතර නිතර මූණ දෙන බවට වර බලා ගන්න. බලාගෙන බලන්න මෙයා කොහෙන්ද එන්නේ කියලා. අරමුණ හට ගන්න ස්ථානයේ දිහාට හිත යොදවන්න. ඒක බෑ පටන් ගන්නකොට තියෙන ගොරෝසු සතියේ. දුර අරමුණ නැවත නැතිමින් සතිය සාහවුරු කරගෙන ඒ සතියේ තව සියුම් භාවයකට තමයි අරමුණ හට ගන්න තැන බලන්නේ. හට ගන්න තැන බලන්නේ යනකොට මේ පටිච්චසමුප්පාදයේ පිළිබඳ කවදාකවත් පාඩමක් අපිට උගන්වනවා. ප්‍රසන්න ඥාන පරම්පරාව කියන ඉස්ලාම් කියන නාම රූප පරිච්ඡේද ඥානය කරගන්න මේ අරමුණ මේකයි බලන හිත මේකයි. එදා නාම රූප පරිච්ඡේදය මම හුස්ම බලනවා මෙනෙහි කරන හිත මයි ළඟ හුස්ම එළියේ මේ දෙක එනේන වෙලාවෙ ගැටෙන්න ආයි එනේන වෙලාව මුලිච්චෙන්න ආයි ආපාතගත වෙන්න ආයි එතකොට විශ්වාසයක් වෙන යෝගාවසෙන් හොඳයි මට එනේන එනේන ආනාපානේ බලන්න පුළුවන් ඒක ආස්වාසිය එතකොට මේ යෝගාවචරය පච්චි පරිඥාණයට යනවායි කියලා කියන්නේ ආස්වාසියේ ඒ මුලත් සමග බලන්න කොහෙද දෙන්නේ කියලා අන්න එතන දීපුවා යෝගාචර පුතුම සෝච වෙනවා. බොහෝම යටහත් පහත්ව මේ කොහේ ඉඳලාද මෙහා එන්නේ කියලා බලන්න හදන මේ දැක්ම තමයි ඔය සර්වචන් වහන්සේ අද ඉන්න විද්‍යාඥයන්ට දීපු උපදේශය. විද්‍යාව කියන එකක් ඒ කාලේ තිබුණේ නැහැ. මේ හැම දෙයක්ම කොහෙද එන්නේ කියන මූලයේ හොයන ගතිය. රෝගයක් නම් රෝග මූලයේ හොයන ගතිය. එහෙම නැත්නම් මේ ද්‍රව්‍යයක් කරන එක අංශු වලට ගිහිලා අණු වලට ගිහිලා පරමාණු වලට ගිහිලා පරමාණුක අංශු වලට යනකම් ඒ ඒක කියන්නේ රිඩක්ෂනිසම් කියලා ඉස්ලාම් දෙන්නේ පුදුලා අරමුණ අල්ලලා අරමුණ ආපු දන හැන්නේ ඒකට කියනවා පච්චේ පරිග්‍රහණා ඉතින් මහසීසාරද ස්වාමීන් වහන්සේ පච්චේ පරිග්‍රහණානේ විස්තර කරනකොට ඒ ශාංශ කියන මුළු ලෝකෙම නැත්තම් බුදුහාමෝ දේශනා කරපු ධර්මයේ ඉතාමත්ම ගැඹුරු තැන තමයි මේ පටිච්ච සමුප්පාදේ හේතු ප්‍රත්‍ය ඒක පේන්න නම් නිතර අරමුණ එන්න ඇරලා නිතර Tamante එන අරමුණක් අල්ලගෙන ඒක හුදුවට ඒකත් එක්ක හිත යාළු වෙලා ආද වෙලා ඒක සාතික කරගෙන ඒක කොහෙන්ද එන්නේ කියලා බලන්න ආන්න එතෙන්ට යනකොට ඒ යෝගාවචරය තමන්ගේ මානසික වර්ධනය කියන එක භාවනාව කියන එක වැඩෙනවයි කියන එක කරන්නේ සූක්ෂම භාවය වැඩි කිරීමෙන් බලන්න ගියාම වෙනවා ඒ ඇති වෙන මොහොතේ අරමුණ ආස්වාසිය ඇති වෙන මොහොතේ පුදුමාකාර වෙනස් වීමක් තියෙනවා මේක නිකන් නෙවෙයි ඇහැකින් බලලා අල්ලන්න බැරි තරම් ශීඝ්‍ර වෙනස් වීම වගේ දෙන්න පටන් අර ගන්නවා. ඒකකොට යම් ප්‍රමාණයකට ඒ යෝගාවචරයට ඒක දක්නා සුළු සියුම් සතියක් ඇති වෙනවනේ. ඉදurangගේ ප්‍රණීත භාවයක් වෙනවනේ. අන්නේ ප්‍රණීත භාවයෙන් යුක්තව ඒ අරමුණ ගෙවුනට පස්සේ බලන්න. ඒක අතිරේක ලාභයක් වෙන යෝගාවට. මුල බලලා බලලා බලලා මේක හොඳට ටියුන් කරගත්තට පස්සේ ෆයින් ටියුනින් කරගත්තට පස්සේ මේ මැෂින් එක අරමුණ ඇවිල්ලා ක්‍රියාපත්තත් එක්ක ඇවිල්ලා ක්‍රියාකාරකමක් කරලා වෙනස දැමිය නැති වෙන යන තරමට බීම අර හදාගත්ත ඥානයේ යෙදෙනවා ඒ යෙදෙන එකට කියන්නේ Nirodhe දකින්නයි කියනවා. මුල බලන එකට කියන්නේ සමුදය දකින්නයි කියනවා. ඉතින් බුදුරජාණන්තේ හැම සතිපට්ඨාන පරිවැක්ම හමාර කියනවා. ඉති සමුදේ පස්දා සමුදේ ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා විහෙරති අරමුණ අල්ලගත්තට පස්සේ ඒ අරමුණේ මහ ලොකු දෙයක් නෑ ඒකෙදි තියෙන යමකට මුලිච්ච කරන්න පුළුවන් දක්ෂකම් එල්ල කරන්න පුළුවන් දක්ෂකම් ඊට පස්සේ අරමුණ හිත කරලා ඒ මුලයි අගයි දකින්න ගියාට පස්සේ තමයි අපේ ඒ සූච භාවයේ සහ කීකරු භාවයේ වැඩෙන තැනට යන්නේ. එතෙන් ගියාට පස්සේ යෝගාවචරයට තේරෙනවා මේ අරමුණේ 100ට සුළු ගාණක් පෙන්නලා ඒකෙන් තමයි අපි මෙතෙක් කල සංසාරේ ගැටේ ගහගෙන ඉන්නේ. වැඩි හරිය tire පිටිපස්සේ සිද්ධ වෙනවා. පෙන්නන්න නැතුව සිද්ධ වෙනවා. ඒක බලන්න ගන්න උත්සාහය කියන්නේ අප්‍රමාදී කියලා. එන්නකොටම බලන්න. යකඩේ රත් වෙනකොටම තලා ගන්න. යුණාට පස්සේ තලුව පුපුරනවා. ඒකකට මේ සුවච භාවයේ නිසා යා ඇති වෙච්ච අරමුණ බලබල හිටව කෙනා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඇති වෙමින් පවතින අරමුණ දිගේ දිගේ දිගේ යනකොට පේනවා. ඕනම කෙලෙසක වේගය කැවුනට පස්සේ ඒක වළක්වන්න බැරි තරම් ඝන බහල දරුවෝ ව්‍යාපාරපත් වෙනවා. නමුත් ඒක හැදෙන තැනට යනකොට පේනවා නියොත් එක කරන්න පුළුවන්. ආනාපාන විතරක් නෙමෙයි මේ ආනාපානෙන් ඇති වෙන ඥානෙ අපි යොදනවා ද්වේෂයට. අපි යොදනවා තණ්හාවට. අපි යොදනවා මාන්නයට. ද්වේෂය හැදිලා ආවට පස්සේ එක්ක මරණ එක්ක මරණ ධර්මර කියන්නේ. නමුත් ද්වේෂය හැදීගෙන නැටි බැලුවොත් නියපොත්තෙන් කරන්නේ. තණ්හාව ඇති වෙන හැටි බැලුවොත් එහෙම. ඒක බලන්නේ ඉස්සලා ආනාපාන කියන රූප ධර්මී. නමුත් පස්සේ ඒක නාම ධර්මයක දැමකට පස්සේ පේනවා. අපි මෙතෙක් කල් හැප්පිලා තියෙන්නේ මේ ඝන බහල වෙච්ච කෙලෙස් රාශියක් එක්ක ඒකට අපේ ආයුධ උපකරණ වලින් වැඩ ගන්න බෑ. අපි ඒක පරාජය වෙන්න වෙනවා. නමුත් මේ කෙලෙස් හට ගන්න තැනට යන්න තරම් ඉතාම සුවචව මේ දෙන උපදෙච්චේ තේරුම් අරගෙන මේ කමඨාන සුද්ධ කරගෙන ඉස්සලා අරමුණ මුලිච්ච කරගෙන ආපాతගත කරගෙන අරමුණේ මුල බලන තරමට අපි ස්වයම්භූව මන කරණ තියෙන්නේ මෙච්චරයි කියලා දැනගෙන ආත්පසිම දැක ගන්න සුළුට යන්න ගියොත් කොයි අරමුණේ තියෙන එකම ක්‍රියාවයි. කොයි සංස්කාර ධර්මයක වුණත් හට ගැනීමේ ක්‍රියාවලිය ඔච්චරම තමයි. ඊට පස්සේ දැනුම රූපයෙන් ගත්තාම නාම ධර්මයට දාන්න පුළුවන්. මගේ එකට දැමන වෙන කේකට දාන්න පුළුවන්. ඒක විශ්ව සාධාරණ ධර්මයක්. අන්න ඒක දකින්න අපි කොච්චරක් සෝච වෙන්න ඕනද? දැක්කයි කියලා හිතන්න එපා. දැක්කේ තාම කඳ හරිය විතරයි. වල්ගි දැකලත් නැහැ, උඩු දැකලත් නැහැ. ඒ නිසා අපි දන්න දේම මම දන්නවා මට ඕක කියලා දෙන්න දෙයක් නැහැ කියන එක නෙමෙයි තියෙන්නේ. මේ පටන් ගත්තා විතරයි. Tamange මේ දැනුමටම Taman දොස් දක්නාසුළු වගේ විවේචනාත්මකව Tamange දැනුමට හේතු යොදන එක තමයි කියන්නේ මේ අරමුණ දැක්කට පස්සේ අරමුණේ මූල බලන කරනට යන්න ඒ ගියාට පස්සේ අපි ඒකට අප්‍රමාදේ කියලා කියනවා එනකොටම බලන්න යනවා ගියාට පස්සේ අමුතුම කතාවක් එකදී. එමේ නටන නාටකම නෙවෙයි. නාටකවලට ඉස්සෙල්ලා මේගොල්ලෝ රිහර්සල් කරන්න ඇති, විශ් ගන්න නැහැටි, වේදිකා සාරසිරි හද නැහැටි, ඒ නාටකමයි ඒව කරන හැටි බලනකොට සම්පූර්ණ කතන්දර දෙකක්. ඒක නිසා අපි මේ ඉන්නේ නාටකමකටයි. ඒ නාටකයේ මේ තිර රචනය සංස්කරණය දිහා බැලුවොත් මේ කියන පින්නන්න මේ සමාජයේ තියෙන සුන්දරත්වය නෙවෙයි තියෙන්නේ පුදුම සීක්‍රේ වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වීම සූච භාවයෙන් නැතුව බැලුවොත් මේක මහා දුකක් විදියට පේනවා. සූච භාවයේ ඇතුව බැලුවොත් පේනවා වෙනස් වෙනවා නම් දුකයි. අනිච්චං නම් දුක්ඛං. අන්නේ අනිත්‍ය හැම දෙයකම තියෙන දුක කියන මේ යථාර්ථය තේරෙන්න ඒකට ද්වේෂයෙන් බලලා බෑ. ඒක නඩුවක් කරගෙන බලලා බෑ. දඩයක් කරගෙන බලලා බෑ. මේකට කියලා ගැම්පි හැංගිච්ච දෙයක් තියෙනවා. මේ අරමුණ එනකොටම ඒක පුදුමාකාර ශීඝ්‍ර වෙනස් වෙනවා. අන්නේ වෙනස් වීම දකින්න බෙතරම් දුකයි ඒක. ඒ නිසා අපි තේන ලස්සන කැලල බලලා දැක්කයි කියලා හිතුවට අපි සෝචව බලන්න ගියොත් එහෙම කීකරව බලන්න ගියොත් ඒක මොන පේන්න පටන් ගන්නවා. ඒ මුල පේන්න පටන් ගත්තට පස්සේ ඒක යෝනිසෝමනසිකාරය කියන ධර්මයේ හරහා ඒ බැදීමෙහි හැබ්බැහියක් වෙනවා. නිතර නිතර කලබලයි. මේ කොයි දේත් එනකොට ආවට පස්සේ තියෙන දේ නෙවෙයි එන්දිස්සර තියෙන සම්පූර්ණ වෙනස් දෙයක්. ආනේ දේ බලන්න බැරි අපේ තියෙන ඔලොමලකම නිසා එහෙම නැත්නම් අපේ තියෙන සූචන නැතිකම නිසා ඒ නිසා තමන් කරන හැම වැඩක්ම නැවත තමන් දැකපු හැම දෙයක්ම නැවත බලන්න අහපු හැම දෙයක්ම ආයශරයක් අහන්න කරපු හැම දෙයක්ම ආයශරයක් කරන්න ඒකට කියනවා අනුපස්සනා කියලා. දැකපු දේ ආයෙත් බලන්න. ඒ නිසා දැකීම වැඩි කරන්න දැකපු දේ පිළිබඳව මට ප්‍රකාශ කිරීම අඩු කරන්න. evenly suspended attention suspended decision. ආයෙසරයක් බලන්න බලපෑක. ආයෙසරයක් බලන්න බලපෑක. අපිට එහෙම කරන්න බෑ. අපි එකතරා දක්වුවම අහන මොකද්ද මේකේ විනිශ්චය කියන්නේ. ඒ ඒකට අනුන්ගේ දෙයක් ගන්න. ස්වයම්භූව කරනවා නම් සම්පූර්ණයෙන් කරනවා නම් ඊතරම සිද්ධ වෙන දේ බලන්න යන්න නම් මේ ලක්ෂ කෝටි වාරයක් මේ කරන්න ඕනේ. ඒක කරන්න බැරි අපි මේ රිසල්ට් ඔරියන්ටඩ් එහෙම නැත්නම් මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන වෙන අම්මන ගතියක් අපි ඔළුවට දාගන්නවා. ඉස්සර මේ ආධිකාලින මිනිස්සුන්ගේ එහෙම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතියක් තිබිලා නැහැ. ඒගොල්ලෝ පරිසරයට අනුව තමයි ජීවත් වෙන්නේ. අද මේ තියෙන තරංකාරීත්වය නිසා රිසල්ට් ඔරියන්ටඩ් ගතිය නිසා අපි හරිම ඔලොමලයි. බටහිර තියෙන බුද්ධ ධර්ම ගත්තොත් බටහිර තියෙන සතිය ගත්තොත් සති 6ක් ඇතුළත වැඩ පිළිවෙලට මෙච්චර ගාන ඩොලර් දෙන්න ඕනේ. යනකොට ඒ ගුරුවරයා ඒක තාතික් කරලා දෙන්න ඕනේ මෙන්න මෙච්චරක් උඹට හම්බුනායි කියලා. එතන තියෙන්නේ ඉල්ලුම සැපෙන්නේ නේ කියලා. ඒක කියන්නේ බිස්නස් බුද්ධිසම් කියලා. අද ඒ තරම් මේ මේ සතිය බව බිස්නස් එක නැත්තම් කොමොඩිටි එකක් කරගෙන. ඉතින් එහෙම කෙනෙකුට කවදාකවත් මේ බුදුචානන්සේ පෙන්වලා දෙන මේ නෛර්යානිකත්වය එහෙම නැත්තම් මේකේ තියෙන අටිච්ච සම්පන්න භාවය තේරුම් ගන්න බෑ. ඒගොල්ලෝ මේ කඩේකට කියලා බඩු ගන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේකෙදී ප්‍රතිපදාව යන වෙලාවේදී අපි එහෙම කාටවත් හිතු කරන්න යන්නේ මම මෙච්චර බාහන කළා මට ඒ නිසා මෙච්චර ප්‍රතිඵල ඕනේ කියලා. එහෙම කතාවක් නෑ. ඒක తీරත් අපි සෝච භාවය කියලා කියනවා. ඒ ඔය මායාන කතාවක් තමයි. ඒ වුණාට එමිල රේපා කියන ගුරුවරයා තාමත් අල්පේච ජීවිත ගත කරමින් එයා ඉගෙන ගත්ත හැටි ලියන එකෙන් චරිත ලියලා තියෙනවා. එහෙම එයා ගිහිල්ලා තියෙනවා මාපා කියන එයා ගුරුවරයාට ගිහිල්ලා සියල්ල කැප කරලා මම මට ඉගෙන ගන්න ඕනේ කියනවා මිසක් මට මේ කාලය ඇතුළත මෙච්චර දෙන්න ඕනේ කතා කරන්න බෑ. ඒකට මේ මාපා කියන එක නම් මේවා පරීක්ෂා කරලා තියෙන ක්‍රම ටික ඒ මිලරේ පගේ චරිතට කාවි වෙලා තියෙනවා. හරි කියලා කියනවා මේ ගුරුවරයාට ගියක් හදලා දෙන්න. ඉතින් මෙයා ගිහිල්ලා ලස්සන මම ඉවක මෙඩියක් හදලා තියෙනවා. ගුරුතුමෝ ඒක හරියට කරලා දාන්න. ඒක මට ගැළපෙන්නේ නැහැ කරලා දාන්න. ඒක අරමනුස්සයා පණ දෙපා කියලා හදපු ගේ කම්බෙන්නේ බයින් කරනම කියලා දැකලා මට බෑ. ඕක හරියන්නේ ඕක උතුරු දිහා දාලා මට ධර්ම දරා ගන්න. ඉතින් මම ආයෙ කරලා. ආයෙත් හදනවා දැන් දකුණු දිහාට දාලා. ඇවිල්ලා කියනවා ඔබ කඩපුගේ පරණ දෙවලින් හදලා තියෙනවා. ඕක මට ඒවා. මට අලුත් වෙන බඩු ගන්න ආයෙ කඩනවා. අදමස්සේ ආයෙ පටන් අර ගන්නවා. කිසිම කලිච්ච දෙයක පාවුද නැතුව ආයෙකක් කරනවා. ඒක හැදුවට පස්සේ ඇවිල්ලා ආයෙසරක් කියනවා. මේ පුංචි කාරණාවක් කියලා ඒක හරියට. ඉතින් ඒකට මේ අංචා ගන්න දැන් මේ කරන්න බෑ මේ මේ මනුස්සයගේ පොදු හොඳ නැහැ කියලා මේ ඒ භාවනා මධ්‍යස්ථානයේ මේ මාපා කියන එකකට කාන්තාව පස්සෙදික් ඉන්නවා අඹුවක්. එක්කෙනෙක් ඇත්තට මේ මනුස්සය ගැන හරි අනුකම්පාවෙන් කියලා කියලා ගියාට පස්සේ මෙයා ඒ අඹුවට ගිහිල්ලා කියනවා උත්සාහ කරා කරාගෙන මේ අසතු කරන්න බෑ. අර කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මම යන්නේ. ඉතින් ඒකට ඒ කතා කරලා කියනවා ඔය විඤ්ඤාණයට ගොන් මිත්‍ර කල්හිදලා කියනවා ධර්මයේ තියෙනවා සූත්‍රය. ඉන්දියාව යන්න දෙපා. පිටපා. ඉතින් මෙයා තාම අමාරුයි. හිත හදාගෙන අර ගුරුවරයා සතුටු කරන්න කරලා තියෙන වැඩ ටික දිහා බලනකොට ඒ ගුරුවරයා කිසිම තාර්කිකත්වයක් පෙන්වන්නේ මගේ සෝචභාවය පරීක්ෂා කරන්නේ සම්පූර්ණ අතාර්කික ප්‍රමුඛ. ඉතින් ඒ වෙලාවට ඇතැම්ලා ගියා නම් මොකක්වත් කරන්න බෑ. ඒ නිසා එතනදී ඒ තියෙන සෝචභාවය අපි ඔය ජාතක කතාවල කියවනවා පරණ කතාවල කියනවා දැන් ඉන්න ජනතාව හොස්ස ළඟින් මැස්සා යන්න බෑ පොඩ්ඩ වෙච්ච ගමන් රසාලාල යනවා. ඉතින් කවදාහක්වත් ඒගොල්ලන්ට ධර්මයේ යථාර්ථය දැනගන්න හම්බ වෙන්නේ නැහැ. පිට තියෙන මොනදෝ කක්කටියක් අහු වෙනවා. නමුත් පටන් ගන්න දැන බලා ගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ වගේ වෙලාවක තියෙන සූච භාවයේ දිහා බලනකොට මහබෝසත් වහන්සේගේ චරිතය ගත්තා. මේ ධර්මයක තියෙන ගැඹුර ගත්තා. ඒක තියෙන්නේ Taman දන්නවා කියන ඔලොමලකම තුල නෙවෙයි. නැත්තම් සූච භාවයේ ඇති කරගන්න කීකරකම ඇති කරගන්න පුදුමාකාර නියතමානී ගතියක් තියෙනවා. අනතිමානී කියලා ඒක තියෙනවා. ඒක නිසා සක්කෝ උජුච සූජුච සුවචෝ චස්ස මුදු අනතිමා අග්නිමිත දූත අපි හැමදාම මේ කියනවා යම් කිසි කෙනෙක් තමගේ අර්ථ කුසලයේ කැමති වෙනවනම් ඒ සාන්ත උපදේට යන්න ඕනේ නම් සක්කෝ උජුච සූජුච සුවචෝ කියන දේ අහන්න. කියන්නේ අහන්නක හේතු අහන්න යන්න එපා. මේක නිසයි කියලා හේතු කරනවා අහන්න ගියොත් ඒක උලබලකමක් වෙනවා. සුවචෝ චස්ස මුදු මෘදු ගතිය අනුතිමානී ගතිය. ඒ මෘදු අනුතිමානී ගති දෙක ළමා කාලේ තිබුණාට ඒ ඥානයේ ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි වෙන්න වැඩි වෙන්න අඩු වෙනවා. ඉතින් කාට හරි පුළුවන් ද මේ ධර්මයේ වෙනුවෙන් ඒ සියලු ලාභ සත්කාර සම්මාන සිලෝකත් ලැබලා ඒ කියන දේ කරා. හේතු කර්ම අහන්න යන්නේ නැතුව ඉතින් ඒක පේන කෙනෙක් නිකර අධිරාජ්‍යවාදී ක්‍රමයකට මේක පිටලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි භාවනා කළ මොන දේ ලැබුවත් අපි අර චෛත්‍ය ලක්ෂණ නැත්තම් චෛත්‍ය ලක්ෂණේ නැත්තම් ඕන භාජනයට දාපම භාජනේ හැදී ගන්න ගතිය එහෙමනම් මේ දැනුම ලෝකයට මානවයට ප්‍රයෝජනක් දෙන්නේ නැහැ. Taman ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අර ඇතුළත තියෙන අරමුණත් එක්ක වැඩ කරන්න පුළුවන් ගතිය වගේම Taman නිතරම ඕනම දෙයකට හැදගෙන පුළුවන් ගතිය යෝගාචර කියන එක තුල භික්ෂුව කියන එක තුල සම්බ්‍රක්‍මචාරීන් කියන තුල තියෙනවා. නිසා ඒකට ගොඩාක් කල් යනවා. මේ තනිය හැටියට හැඩ ගහන්න පුළුවන් ගතිය. ඉතින් ඒක අද තියෙන මේ නවීන ශිෂ්ටාචාරයේ නෝන්ජල්කමක් විදිහට පෙන්වන බව මම කලින් සඳහන් කළේ ඒ වුණාට පුද්ගලිකව තමයි තීරණ ගන්න පුළුවන් ධර්මයේ නාමයෙන් යෝනිසමස්කාරේ නාමයෙන් මට හැඩ ගහන්න පුළුවන් ගතිය. ඉතින් ඒ දේ අතර ඒ අපි ළඟ තියෙන සාමාන්‍ය ණයට අහන්න කියලා කියනවා. එයා ඒ වගේම අපිට හැඩ ගහන්න පුළුවන් ගතියක් තියෙනවා. අන්නේ දෙක අතරමැද ගැටි කොහොමද ලියාගන්නේ කියන එකට ගොරෝසු උත්තරය තමයි ධම්මික හඳුර මතක් කරේ භාවනා කරන බවක් කියන්නේ. බොක් නිතරම අහිංසකව කියන දේ අහලා හිටපන්. භාවනා කරන බවක් කියන්නේ. කියපු ගමන් මිනිස්සු අපෙන් යම් යම් චර්ත බලාපොරොත්තු වෙනවා. කිසිම චර්තයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි ගහන්න පුළුවන් ගතිය ගත්තොත් ඒ ඒ මුරුදු ගතිය තුලින් අපිට කවදාකවත් හිතපු නැත්නම් වලට හිතපු නැති කල්යාණ මිත්‍යන් ගාවට හිතපු නැති ඉතාම සියුම් සුතමේ ඥාන වලට යන්න පුළුවන්. අපිට ඔය මනින්න ගිරන්න පුළුවන් ශේෂ්ඨය තුල තියෙන හැමීම ඕලාරික ධර්ම කොටස් වගේ. ඒක කවදාකවත් අර යෝනිසමනස්කාරකයට අප්‍රමාදයට හරවන්නේ ඒ නිසා අපි මුලින් මම කියපෙක් මම නැවතත් කියන්නේ පටන් ගන්නකොට අරමුණ සෝද කරගන්නකොට සාමාන්‍ය අවශ්‍ය පහසුකම් ටික දීලා හිත නතු කරගෙන අරමුණත් එක්ක යන්න ඕනේ. එතකොට දැනගන්න ඕනේ මම මේ දකින්නේ අරමුණේ පිටකොන්ද විතරයි. මම දැන් මේ යහලුකම තියාගෙන හිමීට අතගාගෙන යන්න ඕනේ. මෙයා පටන් ගන්නෙ කොහොමද කියලා බලන්න. අරමුණට නොදැනෙන්න ඔත්තු බලන්නාසි. බලාගෙන යනකොට පේනවා මේ අරමුණේ නෙවෙයි ධර්මයේ තියෙන්නේ මේ නොපේන පැත්තේ. ඒක සර්වචනංශි මන්ත්‍රී සූත්‍රයේදී සඳහන් කරනවා. ඇත්තට මජ්ජේ සූත්‍රයේ තියෙන සාකච්ඡා විදි සඳහන් වෙනවා. උබෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති කියන පදයක් අරගෙන හාමුදුරු 6 නම මත ප්‍රකාශ කරනවා. අන්ත දෙක දැනගෙන මැදේ නොඇලීමේ අපි මේ මාන්නේ කඩන මේ තෘෂ්ණාව කරනවා. යෝච සිබ්බනි මච්චලා. ඉතින් ඒක කියනකොට එක හාමුදුර කෙනෙක් කියනවා ආස්වාසේ මුලත් ආශ්වාසයේ මැද අතහල යුතු අංග දෙක ආශ්වාසයේ අග ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒකෙන් තමයි ඉවකන්නේ ඒ නිසා අපි මැදින් අල්ලලා මුලට යනකම් තාම කරන්නේ අග වැඩිවීමට දක්ෂකමක් ඇති කරන එක. ගෙවීම බලන්න දක්ෂකමක් ඇති කරන එක. මොකද සාමාන්‍ය ලෝකයා ගෙවීමක්, ඡේවීමක්, වැයවීමක් නිරෝධයක් දකින්නේ මරණයදී. දකින්න කැමති නැහැ. මනුෂ්‍යයක වහගෙන තමයි මේ ශිෂ්ටාචාරයක් හදලා තියෙන්නේ. ඒ නිසා සරුවත් සංසේ ප්‍රයෝගයෙන් කියනවා අරමුණ ඉස්සලා අල්ලගන්නකො, අරමුණ යාළු කරගන්නකො, අරමුණ සිද්ධි කරගෙන මුල බලන්න. අපි බබා හම්බ වෙනවට කැමති නේ බබා මරණයට කැමති නේ. ඒක සාමාන්‍ය ස්වභාවය අපි හට ගන්නවා හරි කැමති. මරණයට කැමති. ඒ නිසා මුදින් ඒකට ගරු කරලා කියනවා දැන් බබා හට ගන්න තැන බලන්න කොහොමද අනපාන ඉන්නේ කියලා. හරි අමාරුයි. මොකද අපේ හිත ඒකට පුරුදු කරලා නැහැ. එහෙම කරනකොට කරනකොට සතිය යම් තියුණු භාවයක් තීක්ෂණ භාවයක් ඇති වෙනවද ඒකේ නාට මේ හට ගන්නකොට ඇතිවෙච්ච මේ සූක්ෂම ධර්ම කොටස් දැකපු කෙනාට මේක මැදට ඇවිල්ලා ගෙවෙනකොට ගෙවීමේදී මේ ධර්ම සූක්ෂම භාවය නොදක ඉන්න බැරි තරම් යාට ලාභයක් ලැබෙනවා එතකොට යාට පේනවා හට ගන්නා වූ යම් දෙයක් තියෙනවනම් ලෝකයේ සියල්ලම නැති වෙන සුළුයි ඒ ගෙවීම ඡේවීම වැයවීම දකින්න යෝගාවචරයට ඉන්ද්‍රිය ධර්ම ටික සියුම් කරලා දෙන්නේ හට ගැනීම බැදීමෙහි සූක්ෂම භාවයම. ඔලමල කෙනාට බලන්න බෑ. කලබල කෙනාට කරන්න බෑ. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ ඒ සියුම් ධර්ම පරීක්ෂා කරන්න අතුවචාරින් වහන්සේලා දීපු උපමාදයක් උපමාදයක්. ඒක කියනවා සිරා වේදේ කියලා එකක්. සූක්ෂම භාවයේ නිලුම්පෙත්තක් කඩලා වතුරට දාලා ඒ නිලුම්පෙත්තේ තියෙන රේණුවක් නිලුම්පෙත්තේ තියෙනවා ඉරිදි ඇඳිලා ඉඳලා අන්නේ ඉරක් දිගේ දැලිපියෙන් කපන්න කියනවා නිලුම්පත කපන්නෙත් නැතුව වතුරේ පාවිච්චි. එහෙම කරලා උගන්වන්නේ මේ ඔපරේෂන් කරන හැටි ඉස්සර කාලේ. වතුරේ පාවිච්චි නිලුම් කොල්ල නිලුම් පතක තියෙන රේණුවක් දිගේ රේණුව පලන්න ඕනේ. එළුපත විනිවිද යන්නත් බෑ. දෙලිපිහිය මේක බලන්න ඕන අතර පාවෙන්න. ඒ තරම් සියුම් සිරා වේදයක් ඉගෙන ගන්න ඕන කියලා එහෙම නැත්තම් කියනවා. හදිසියවත් රජ කෙනෙක් කිව්වොත් එහෙම බඹයත්තික මකුළු දැලක් රාජමාලිගාවට ගෙනාවොත් ඇතෙක් බලට වස්තු දෙනවයි කියලා මිනිස්සු දුවගෙන ගිහිල්ලා මකුළු දැල කඩාන එනකොට මගදී කඩා ගන්නවා. එක එකටවත් රාජමාලිගාවට යන්න හම්බෙන්නේ. මොකද මේ ඇතෙක් බලට වස්තු හම්බෙනවා. එක විනාඩියක් ඇතුළත රගෙන දින මකුළුදල් ඔක්කොම නැති වෙනවා. පුළුවන් නම් කියනවා බබයක් දිගට මකුළු දෙලක් ගේන්නේ කියලා. ඒක ගන්නකම් පොතුම හදිසි. අනිත් කෙනාට ඉස්සලා යන්න හදනකොට ඒකම කඩිනවා. ඒ වගේ මේ ගත්ත අරමුණ ඉතිරිපත් කරගත්ත අරමුණේ මුල බලන්න තියෙන සූච භාවය මුල බලන්න තියෙන ඒ ස්වන්දු ඥානෙ පහල කරගන්න තියෙන ගතිය අපි තුල තියෙන මේ මුරුදු අනතිමානී ගතිය තුලින් මිස ගහපාදීලා කරන්න බෑ. මම මෙච්චරම මට මේක ලැබෙන්න ඕන කියලා බෑ. අපි තාම යටහත් පහත්ව ලක්ෂ කෝටි වාරයක් කරනකොට තීරණ පටන් ගන්නවා. මේ හැම අරමුණක්ම වසංගලලාන කැලක් තියෙනවා. ඒක ප්‍රමාදයට ලක් වෙලා තියෙන්නේ. අපි අප්‍රමාදීව මුලට ගියොත් බලන්න පුළුවන්. අන්න ඒ දැනුම හරහා අල්සියුම් දෙය දැල්ලා ගැනීම දැනුම හරහා ඒ අරමුණ ප්‍රකාශ භාවයට පත්ලා ගෙවෙන තැනදී බලාගෙන හිටියොත් ඒ අරමුණ හටගන්නේ අම්මා කාට දේ වගේ නැති වෙලා යන කපුරු පුච්චපු තැනක වගේ කිසිම ලකුණක් ඉතුරු නිසා අපේ හිතට හැම දුකක්ම මුලැඳාගේ බැලුවොත් කිසිසේත්ම ඉතුරුක් නැතුව ගෙවෙන. අපිට එන ආවේගයක්ම අපිට එන මානසික අසහනයක්ම හැම ලෙඩක්ම ඒක විසින්ම හට අරගෙන ඒක විසින්ම නැති අපි මේ අතරමඟදී මේකට පහුරු ගන්න ගිහිල්ලා තමයි මේක දික් කරගන්නේ. ඒක ඔය සම්භාහන විද්‍යාවද උගන්වනවා. ඕනම එම්පිරිසාවක් આવොත් දවස් 4න් සනීප වෙනවා. බෙහෙත් ගත්තොත් දවස් 6ක් යනවා. එම්පිරිසා ස්වභාවයෙන් එන්නේ යන්න. අතරමඟදී බෙහෙත් කරන්නේ දිකට යනවා. මේකට අපි කියන දෙයියන්නේ ලෙඩ කියලා. දැන් මේකට අත දාන්න ගියාම චිකනටදී පොඩ්ඩක් දික් කරගන්න පුළුවන් වෛද්‍ය විද්‍යාවේ මේ සිද්ධ වෙන්නේ. මේක තමයි අද අපිට වෙලා තියෙන්නේ. මේ ඔලොමල කම නිසා. නමුත් හොඳට බලන්න හිටියොත් මේක තමයි සාරිපුත්‍ර මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පළවෙනි ධම්මචක්කපවත්තන සූත්‍රය අහුවට පස්සේ උන්වහන්සේ කිව්වේ නෑ මං සෝවාන් කියලා. කිව්වේ යංකින්ච සමුදය ධම්ම සම්බන්තන් නිරෝධා. මේ ධර්මතාවයේක සමුදය බලවන හට ගන්න තැන බැලුවා නම් ඒ හට ගැනීම නැති දෙයකින් යම් විදිහට හට ගැනීමක් ඇති වෙන්නේ දැක්ටි දකින්න පුළුවන් නම් තාම සුවචරිතාම කීකර විතාම යටහත්පත් ඒ දේ ගෙවුනට පස්සේ නිරුද්ධ වුණාට පස්සේ ඇති දේ නැති වෙලා යනවා කද්දාකත් තරම් ඒ නිසා අපිට මේ මානසික ආසාන මේ දුක් මේ දුක් කරතර පණිවිඩ මේ සියල්ලම ඉන්නා වාගෙම යනවා අපි මුලමදාක බලන්න දාන්න අපි බලන්නේ මේ ආනපාන අපි බලන්නේ මේක බිම්බීමේ ඇඟිලි අපි බලන්නේ වම දකුණේ. රූප ධර්මයෙන් බලපු දේ අන්තිමට හරියටම රූප ධර්මයේ දන්නවනම් අර 11 ආකාරයට අපිට හිතට නෙමෙයි චිත්ත වේගය. හැම දෙයක්ම අපි ਬਾගෙට දැනුම නිසා අපිව තැම්පත් කරගන්නවා. හරියට දන්නවනම් ඒක තැම්පත් කරගන්න දෙයක් නෑ නැති වෙනවා. ඒ නිසා මේ සෝච භාවයේ තියෙනවා නම් එනකොට මහ පොළොව දෙතරවාගෙන බුගුරුවාගෙන එනවා. නමුත් ධර්මයේ යනකොට මොනම දෙයක්වත් නැති ඉවරලා යනවා. ඒ නිසා එන්නේ ඉස්සෙල්ලම ප්‍රශ්න තියා ගන්න ඕනේ හැම ප්‍රශ්නයකටම උත්තරේ ඉතරම තියෙනවා. ප්‍රශ්නට උත්තරේ ප්‍රශ්න ඇතුළත තියෙනවා. හොඳට ඒක දිහා බලන්න. අද තියෙන මේ තාක්ෂණය නිසා අපි නුරුස්නාසුළු වෙලා තියෙනවා. කලබල වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ දකින්න නැතුව වෙදකම් කරන්න හදනවා. හේදකම පැත්තක දාලා වෙදකම ඉස්සරහට ආව දවසේ වෛද්‍ය විද්‍යාව විනාශයි. අද වෙලා තියෙන්නේ වේදකම ඉස්සරහට ආවිලා. ඒ දෙකම යටපත් වෙනවා. ඉතින් කියනවා ඒ වෙද දෙද නොවීමට කටයුතු කිරීමේ හෙදකම. ලෙඩ වුණාට පස්සේ රෝග ලක්ෂණ වල දෙකක් කිරීමට වෙදකම කියලා කියනවා. ඉතින් ඒ ડોક્ટર හාගලේ කතා කරලා කියනවා ඒ ස්පිතාලෙක මේ එක දවසක දොස්තරලා ස්ට්‍රයික් කරා. සාමාන්‍ය දොස්තර ස්ට්‍රයික් කරනකොට හේදියොත් ස්ට්‍රයික් කරා. ඒකට කියලා තමයි මෙදා එදිව ස්ට්‍රයික් කරේ නැතුව. එක්ක ලෙඩෙක්වත් මරුන්නේ නැතුළු 100%ක්ම සාර්ථක වුණා විශ්වවිද්‍යාලයේදී වෙද්දු නෑ දොස්තරලා නෙවෙයි හෙදියන් වැඩ කරන්නේ උන් පොත්තකට බල වැඩ කරනවා. ඒ නිසා මේ දොස්තරලා පෙන්ෂන් කියේ දවසට සෞඛ්‍ය හදේ. ඒගොල්ලෝ මේ ඉක්මන් කරන දේ හෙදියන් කරන්න හදන්නේ උණු වතුරෙන් ලුණු වතුරෙන් ඊට අවශ්‍ය දේ ලං කරලා දුන්නාම ඔක්කොම අසලින් ඉවරයි. ඒ නිසා මේ වෙදකම ඉස්සර කරනවා කියලා කියන්නේ මේ අරමුණ මැද පොඳ දැකලා ඒ රෝග ලක්ෂණ වලට වෙදකම් කරලා අපි නිවන් දකින්න ගන්නවා. නමුත් රෝග ලක්ෂණ නෙවෙයි. වෙදකම තියෙන්නේ කහට ගන්න තැන. නිසා දුක බලන්න ඉස්සර දුක දුක බලලා දුකට හේතුව දකින්න. ඒ නිරෝධය දැකලා නිරෝධයට මාර්ගය හොයන්න. දැන් අපිට වෙලා තියෙන්නේ අපි අර මැද කෑල්ල දැකලා ආසල් ප්‍රසත්ති පේන කෑල්ල දැකලා මම දැක්කයි කියලා අපි ඔලොමල කමක් ඇති කරනවා. ඒක මාන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට නිහතමානී වෙලා ඕක දැක්කේ නෑ. ওই දැක්කේ තාම පොඩ්ඩයි. මුලට ඵලයන් කියලා කියනකොට හොඳයි මං යටත් වෙන්නම් කියනවනම් අන්න නිහතමානී. ඊට වගේම ඒම කරගෙන යනකොට අපි ඊටම තව කෙනෙක්ගෙන් පිළිගන්න කැමති නෑ. එයා කියන බෑවෙන් මං දැකපු දේ තමයි ඉන්හිහාර කරන්න බෑ කියලා ප්‍රශ්නයක් නෑ. අපි නමුත් එයාට වෙහෙස නොබලා කියන්න ඕනේ ඕකේ බොරු නෙවෙයි ඕක අස්පනාපේ දැනුමක් තමයි. නමුත් ඕකේ හේදකම තියෙන උතර නෙවෙයි. ඕක හටගන්න ඉස්සල්ලා. ඒ නිසා බලන්න. ආයෙසර බලන්න. ආයෙසරක් කිය. ලොකු සාන්ත කියනවා. එහෙම කියනකොට සිය සැරයක් කිව්වා. නම් කෙනෙක් ආන්න දෙන්නේ තියෙනවා. ඒක තරහ වෙන්නේ. ඒ ඒක තමයි ඔලමල කම් කියන්නේ. 101 වෙනි සැරෙත් කියලා දෙන්න නිහතමානීව මසුරු නොවි. මේ මිනිස්සේ 101 වෙනිවට වඩා ප්‍රතික්ෂේප කරන්න කියනවා. 102ටත් පශ්චාත්තාපෙන් දෙපා මෙයාට කරුණා කරලා කීකරෝ කියලා දෙන්න භයානක රෝගත් සුවේන අවස්ථාවක් ඇතිවෙන්නේ. ඒසා කවුරුරි වැඩ කරනකොට වැරද්දක් කෙරුවාරේ මේ කියලා අපිට අයිතියක් නැහැ යාත් කොම් කරලා පැත්තකට දාන්න. අපි දැනගන්න අපි මෙතෙන් එනකොට අපි කොච්චරක් මේ වගේ වැරදි කරලාද අපි මෙතෙන් ආවේ. අද මේ කීකරුකම ගන්න කොච්චර කාලයක් අපි මහන්සිලා තියනවද? ඒක අපිට තව කෙනෙකුට පැහැදිලි දෙන්න බෑ. ඒ කෙනා අපිට ඔලොමල කම්බෑවට ඒ කෙනා අපිට දොස් කිව්වට අපි දැනගන්න ඕනේ යාට කළ යුත්ත කින් කරි කරණීයාති යාට මේක තීරු කළ දෙන්න කොහොම කරන්න ඕනද කියලා බලාපොරොත්තු සුන් කරගන්න එපා. භාවනා කරන සමිතියක කොහොම මේක හැරි භාවනා කරන්න බෑ හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ කියලා ලයිස්ට් උනායි කරන්න. එහාට වෙන ක්‍රමයක් හිතන්න. ආන්නේ විදිහට කර කර ඉකින් කරණීයාති කියන එකේදී ගුරුවරයෙක් නැත්නම් කර්මස්ථානාචාර්යවරයෙක් මෙතෙන්දි කොච්චර අර යෝගාවචරගේ පව් ගෙවම් කරගෙන ඔලමලකම් ගෙවම් කරගෙන කොහොම හරි දික්ක බේතක් වුණා වගේ පොඩි කරුවකට මේක අතු කරලා දෙන්න කුමක් කළ යුතුද කියලා හොයලා බලනකොට ඒ බුරුමේ පඬිස්සාංශ කියනවා යම් කිසි විදිහකට යෝගාචරයේ කමඨාන සුද්ධ වෙලා නැත්නම් කීරේ වැටිලා නැත්නම් ඒක යෝගාචරයේ වැරද්දක් නෙමෙයි ඒක 100 100ක්ම ගුරුවරයාගේ වැරද්දක්. ගුරුවරයා තව උපක්‍රමයක් කරන්න ඕනේ ඒක සුද්ධ කරලා දෙන්න මිසක් තෝ බෑතෝ ඵලයන් කියන්නේ අයිතියක් කිසිම කෙනෙකුට නැහැ. ඉතින් ගුරුවරයා ගෝලයාවේ කොහොමනම් ගුරුවරයා ගෝලයා විශ්ේ මෙහෙමනම් කටයුතු කරේ ඉතින් ඒක ගුරු ගෝලයා ගුරුවරයා વિશે කොච්චරක් කියකරන්නේ. අපි හීනෙකටවත් හිතන්නේ. අපි කියන්නේ ඕනේ රජකමටවත් මම කොහොම කරන්නේ නේද? මේක රජකම නෙමෙයි නිකම්ම නිකන් නෙමෙයි නිවනක් වෙන්නේ මේ කරන්නේ. එතකොට ඒ කියන අපේ එකට භාවනා කරන අයගේ යම් අවශ්‍යතාවයක් ආවොත් ඒක අසාධාරණයි කියලා අපි පැත්තකට දාලා මේ මානසික අයින් කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ. එයාව තේරුම් අරගෙන එයාට ඒක අවශ්‍යතාවයේ සපයා දීම සඳහා මවන්නේ මොන දේ කෙරෙන්න ඕනද කියලා ඒ සබ්‍රක්‍මචාරීන්ගේ ගුරුවරයාගේ ස්ථානයේ අවශ්‍යතාවයන් සොයනා බලනා සුළු ගතියක් සුවචකම වගේම මේකට කියන්නේ කීකරුකම් කියලා. කීකරණිය. ඒ කියන්නේ මේක කරදරකට මේ භාවනා කරන යන්නේ මම වෙන්නේ මොකක්ද කරන්නේ කියලා Taman එහෙම හොයනා සුළු ගතිය හිතියොත් ඒ ඒ ඉන්න පිළිස අතර එක පවුලේ අයට වැඩි පුදුමාකාර බන්ධනයක් එන්න පටන් ඊට තේරෙනවා මේ මම භාවනා කරන හැට විතරයි භාවනා කරන එක නගේ අවශ්‍යතාවය තියෙන්නේ ඒත් මං කින්දේ අහන්න නැතුව යන්නේ මම ඒක කියාවේ දෝෂයක් නෙක මගේ දෝෂයක් මම උපක්‍රම යන්න ඕනේ දැන් කවදා හෝ මං පිළිබඳ විශ්වාසයක් ඇති කරගෙන මං කින්දේ අහලා 100ක් කරනකොට කමන්නේ 101 වැඩනකොට කමන්නේ 101කට හදලා ඉතින් එහෙම නොවුනා නම් හිතන්න මේ අවුරුදු 2500ක් කොහොමද මේ මේ ශාසනය ආවේ කියලා අපි දක්වනවා. ඉතින් අපිට මෙච්චර මේ පහත් පන්තියක් නම් මේ කරනවා. ඕක ඇවිල්ලා තියෙන කොච්චර දුර්භික්ෂාරාද. මේ හැම වෙලාවෙදීම ශාසනය පිළිබඳ හැඟීමක් ඇති කෙනා අනුන්ගේ දෝෂ තමයි සමාදම් වෙන්නේ නැහැ. ඒක නැති කිරීම සඳහා මට කරන්න තියක් තියෙනවා කියන විශ්වාසය තියෙනවා. හැම ප්‍රශ්නයකම උත්තරයක් තියෙනවා. ආන ඒකට සොයනාසුළු ගතිය. ඒකට සැදී පැහැදී සිට ගතිය හිටියොත් තමන්ගේ තියෙන සියලුම සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරනවා ඕනම කෙනෙකුට තව ඩිංගිත්තක් භවනා දියුණු කරා. අන්න ඒ ගතියට ආවට පස්සේ තමයි අපිට තේරෙන්න පටන් අරගන්නේ. සමග්ගානං තපෝසුකෝ කියලා වචනක් තියෙනවා. සම කියුණට තපස තපස් සැපය. හරියන්නේ වැරදි හොන ගතියට ගියා නම් අපායක් තමයි. අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න එහෙම නැත්නම් අධ්‍යාපන ආයතනවල පුදුමාකාර ඊර්ෂ්‍යාවක් නෙදී වෙලි කපන. අයිති දෙකක් නැහැ. ඒ වගේම තමයි සමහරලාට අරණ්‍ය සේනාසනවල. එක්කෙනෙක්ගේ දැන් තව කෙනෙක් තේරුම් ගන්න උත්සාහ කරන්නේ අරයාගේ වැරදි මෙයාගේ වැරදි දන්නේ සි වැඩක් නැහැ. ඒ ජීවිතේ කවදාකවත් බාහනට යන්නේ නැහැ. ඒ වුණේ එයාගේ වැරද්ද මගේ වැරද්ද. මම මේක හොයලා දෙන්න. මම මේක හදලා දෙන්න ඕනේ කියන ඒ කිංකර භාවය අනිත් කෙනාගේ අවශ්‍යතාවය දැනගෙන දක්ෂ වෙන්න ඕනේ අනලස් වෙන්න. හරියට වෙලා බලයට කියලා දෙන්න ඕනේ මෙන්න මේ ඔයාලා වැරදුනා කමන්නේ. මෙන්න මේක කරලා බලන්න. නෑ යනවා තමයි යනවා මට ඕන නැහැ කියලා කමන්නේ. කරලා බලන්න. මෙන්න මෙහෙම කරලා බලන්න කියලා නැවත නැවතත් ඒක කියලා දෙනකොට අම්මා තනියෙන් දරුවට කියලා දෙනකොට දරුවා දත්තාව බව බලන්න අම්මගේ තනිය හපනවානේ ඒ තමන් මුත් කියන්නේ කණ්ඩය දාලා අනිත් තනිය කිව්වේ ඊට වැඩි දෙයක් ඕන භාවනා කරනවා භාවනා කරනකොට සබ්‍රත්මකාරී මාසල අතර එකිනෙක අවබෝධ කිරීමේ ශක්තිය භාවනා නොකරන කෙනෙක්ගේ බලාපොරොත්තු වෙන්න බෑ භාවනා කරන එක දැනගන්න ඕනේ සමග්ගාන තපෝසුකෝ. ඒ නිසා සමගිය සඳහා අපි භාවනා මධ්‍යස්ථානට වැඩ කරනවා කියලා කියන්නේ අනිත් කෙනාට කවදාවත් උදව් කිරීම. කවුද කියලා තාරාතිරමක් අපිට අවශ්‍ය නැහැ. මට කළ හැක්කක් තියෙනවා. ආන්නේ විදිහට ඒ தත්ත්ව කිංකරණ්‍යාදී தත්ත්ව දක්කෝ හෝති අනර්සෝ තත්රුපාය විමංශා සමන්නාගතෝ ඒ සඳහා උපාය ප්‍රමුඛයේ පිළිබඳ නිතරම සොයමින් ඉන්නේ හැම කෙනෙක් ඔත්තු බලන එක නෙමෙයි කරන්නේ නැට බැරි කමටහන් සුද්ධ වෙලා නැත්තම් සුද්ධ වීම සඳහා මොකක්ද කරන්නේ? අලංකාරතුන් අලංකම් විදහතු. ඒ දේ මට පුළුවන්. මම මේ දේ කරනවා. කියන ඒ යෝගාවචරයෙන් අතර ඒ ඇතුළට නැමෙන gati ආවනම් මගේ වචනේ මම කියන්නේ එහෙම සමාජික හිටපුවාම Taman නිවන් දැකුණත් ඒ සමාජයේ නිවන් දැකලා තියෙනවා. මණ්ඩලය නිවන් දැකපු කට්ටියක් වගේ හැම වෙලාවෙම කාගවත් දොස්තර කෙනෙක් කට්ටියක් නැහැ. අවශ්‍ය වෙලාවට අත දෙන්න බලනවා. ආනේ ගතිය ඇති කරන්න පුළුවන් නම් ජපානයේ කියනවා ලෝක දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ රට හදන්න ඇතුළට නැමෙච්ච පස්තනේ හිටියොත් ඇති. ඒක නිකන් විවේචනය කරන කට්ටිය ලක්ෂ ගාණක් හිටියත් ඇතුළට නැමෙච්ච පස්තනේ හිටියොත් රට හදන්න පුළුවන්. අනගාරික ධර්මපාලතුමා කිව්වේ මට මුළු ලංකාවම හදන්න පුළුවන් සංඝයා පස්නමක් ඉන්නවා කියලා. සංඝයා පස්නමක් කියලා තාට්ටේ ගාව දුරු කරව පස්නමක් නෙවෙයි. අලංකාරතුන් අලං සංවිධාතුන් කියන පස්සේ හොයන්න පුළුවන් නම් මේක හදන්න අමාරු නෑ. අපිට ලොකු ආර්ථික විද්‍යාවක් ඕනේ නෑ. අපිට ලොකු දේශපාලනයක් ඕනෙත් නෑ. අපිට ලොකු සමාජ ධර්මයක් ඕනෙත් නෑ. භාවනා කරන ටික එක ඇතුළට නෙමුණා ලෝකේ හොල්ලන්නේ. ඒ හොල්ලන්නේ යුද්ධ කරලා අවුද හදලා නෙවෙයි සූචකී කර්මාව. නිකමට හිතනද අම්මයි තාත්තයි දෙන්නට අවුරුදු 3-4ක් ගිහිල්ලා හම්බ කරගෙන ඉන්නකොට කොල්ලේ කම්බුනයි කිය. මේක අර අම්මල දාත්තා දෙන්නම නටවනවනේ. ඌ පොඩි කොල්ලා ඌට තම මොනවාක්වත් කරගන්න ඌ වතවත් කියන්නේ. ඌ අනන්න ගත්තොත් තාත්තම්ම රෑ 12ටත් නැගිටිනවා. අර ඌට අනම්මනම් මොකොත් නැහැ. වශයේ පවත්තන්නේ මොකක් නේද? දුන්නු මොකුත් බැරි ඉඳා. උඩියට මූව් කරන්න බෑ. ඌ ඇඬුවොත් ඒක අම්මගේ වැරද්දක්. ඒක තාත්තගේ වැරද්දක්. ආන් මේ වගේ භාවනා කරනකොට මේ සූචකීකරුවාව ආවට පස්සේ ස්වභාව ධර්මයට කන කරන්න පුළුවන්. රජුරවන්ට කන කරන්න පුළුවන්. මුළු රටම නවන්න පුළුවන්. නමුත් ඒක සමාජය අපිට කියලා දෙන්නේ ඒක නෝන්ජල්කමක් කියන වෙලා බෑ. යහුවක් කාර්යය. දැන්නොත් බලන්නේ ඒක ඇත්තට පොල්ල වගේ හිටපේ කියන තමයි අද උගන්වන දේ. නමුත් මෙතන බෙදනවා ඒක කරන්නේ අනාතයි අසරණයි මේ නාටක කරන ධර්මය අපිට දෙන්න පුළුවන් නම් ගන්න පුළුවන් නම් ධර්මී නාමයෙන් සතියේ නාමයෙන් දෙන්න පුළුවන් නම් අපේ හිතේ කවදාකවත් හිතුණු දෙයක් අපිට එන්න පටන් අර ගන්නවා. එතකොට බුදුම ගෞරවයක් ඇති වෙනවා අපි දක්වා මේ ශාසනය කියන පුස්තකයන් ආශිලා කරපු වැඩ. එහෙම නැත්නම් අපිට කවදාකවත් හැඟීමක් එන්නේ සාසන කියන්නේ මොකක්ද? Taman මේ සෝචකීකර වෙනකොට තමයි ඒක ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ගන්න බෑ. සල්ලි වලට හෝ අමෝරාවෙන් ගන්න බෑ. උදුවර සතිය වැඩෙන්න වැඩෙන්න නැමෙන්න ඕන. එක්කින උන්න ගහ උඩට පැඩෙන්න වැඩෙන්න දැල්ල පල්ලෙහාට. කොයන් කරවල කිරි වදින්න වදින්න පල්ලෙහාට ඔළුවට පාත් වෙනවා. ආන්නේ ඒ ගැටි අනුව සෝචකීකරු භාවය අපි ස්වයම්බූ ඇති කරන්න උත්සාහ කළොත් ඇත්තටම නිවන් දකින්න ඕනේ. මේ සමාජයේ ජීවත් වෙන එකම පුදුමාකාර කාන්තිදායක දෙයක්. එහෙම කට්ටිය ගොඩක් ඕනේ නැහැ. කාරකේ ශොකක් සොබේ කොයි ශොක්කක් කාත්‍ය ගන්න කාටවත් දෙන්නේ ආන්නේ ගතිය ඇති කරන්න කිසිම දවසක බලාපොරොත්තු වෙන්න එපා විපස්සනා නොකරන්නේ. විපස්සනා කරන කෙනාට විතරයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. ඒකට තියෙන ඩිමාන්ඩ් එක බැලුවත් ඒක අසීමිත අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා වැඩ කරන ගමන් තනි වෙලක් කරන්න කොටක් තියෙනවා. නමුත් සමාජයක ඉන්නකොට මේ සූචකීකර භාවයේ යම් කෙනෙක් දිනු කරනවා නම් ඒක නිහඬ බණක් වඩටපත් වෙනවා. ඒ ඒ ඒ කෙනා කරන ඒ සේවය අනිකාට තේරෙනකොට පමණයි. මේ කෙනා පුළුවන් තරම් ඒ කටයුතු කරනකොට බණ කියලා නෙවෙයි මේ සමාජයේ නැමෙන්නේ නිහඬ බණ. හැම යෝගාවචරයක්ම ලෝකෙට සංකතා. හරියට බුදු කෙනෙක් පරණා. ඒ නිසා තමන් පිළිබඳව ඒ සූචි භාවයේ කීකරු භාවයෙන් තමන්ගේ අගයන් ආඩම්බරය දිනු කරගෙන සතියේ යන්න බැරි වෙච්ච පැත්ත ටික විවිධාංගීකරණයට අතහිත දීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනා මත කරනවා ශිළු දිනාට සනසීමු දා වේවා කියලා තබ්බං කමාමි කමිතබ්බං සෝපස්පිත්වා සෝපස්පිත්වා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාසේ සමිජ්ජතු